මේ තුලදී අපි දැනගත යුතු ප්‍රශ්න වලින් ඉගෙන අපි අපි මූලික වශයෙන් සාකච්ඡා කරමු. හරි කහලා තියෙනවා. පටිච්ච සමුප්පාදයේ සංඛාර පහදා දෙන්න කියලා දෙනවා. එක. වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර යන මොනවාද? මේ කලින් ප්‍රශ්න. පටිච්ච සමුප්පාදයේ එන සංඛාර විග්‍රහ කරනකොට පටිච්ච සමුප්පාද කියන වචනේම ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. සමහර අය භාෂා රීති අනුව নানা ආකාරයෙන් මේකට අදහස් දීලා තියෙන පුළුවන්. විශේෂයෙන් අපි දකින්න ඕනේ මේ භාෂාව කියලා කියන්නේ බුදුරන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි භාෂාව. භාෂා රීති බුදුරන් වහන්සේ පෙන්නපුවා නෙමෙයි. දහම් අදහස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් වික්ෂුන් වහන්සේලා අරන් ආවේ කාලය. ඒ අදහස තමයි නිවන් අවබෝධ කරන්න වටින්නේ භාෂාව නෙමෙයි. භාෂාව කියන්නේ කලින් කල වෙනස් වෙන කලින් කල අර්ථ වෙනස් වෙන එකක්. හදාගත භාෂාවක්. සුද්ධ මාර්ගදී කියන භාෂාවක් තියෙනවා. ඒක හැඟීම් භාෂාවේ කවුරු හදපු එකක් නෙමෙයි. සියලු සත්‍යයේ හැඟීමට පොදු භාෂාවක්. අනේ හැඟීමට පොදු භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපුවා. මිනිස්සුන්ට ඇහෙන්නේ ඒ භාෂාව නෙමෙයි. අපි කතා කරන ශෛලියයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන දේ තත්ත්වේ සමාන කරන්න බෑ. අපි නම් කටෙන් වචනයක් කතා කරනකොට ඒ කතා කරපු ආකාරයට මේ වාතේ කම්පණය වෙලා වාත කම්පණය අපේ කනට ඇහිම ඒ කම්පන තරංග තුලින් අපිට දැනෙන්නා වූ සංඥා අපි දන්න අපි දැනගත ශබ්ද මාධ්‍යයන් තුලින් සංඥා මාධ්‍යයන් තුලින් අපි අපි හිතාහි දුආකාරයෙන් ගත්තු ෘත්‍ය කරනු ගත්තේ වැ තමයි අපි තේරුම් ගන්න. ඉතින් ඒතකොට ඒක ක්‍රමයේ එකක්. ඒ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට භාෂා 18ක් ගන්න 18 දෙනෙක් ඇවිදින් හිටියා. බුදුරන් වහන්සේ දේශනා කරන එකම භාෂාව ඒ ඇයට හොඳට වැටහෙනවා. එනං ඒ වැටහීමේදී ඇති වෙන වෙනසක් තියෙනවා බුදුරන් වහන්සේගේ දේශනා විලාසයේ හැඟීම් භාෂාව. නිසා උන්වහන්සේගේ අදිෂ්ඨානයන් පරිදි තමයි සත්‍ය බව විඳවෙන්නේ. දැන් සුද්ධ මාර්ගදී භාෂාවෙන් ශබ්ද සංඥාවක් පිට කරපු ගමන් දැන් අපේ නම් ස්වභාවික වෙන්නේ මොකද අපේ කටේ වදින පිට එනකොට ඒ අනුව ඇත්තේ කම්පැනි ශබ්ද වාත කම්පැනි වෙලා වාත කම්පැනි අපේ කනට ඇහිලා ඒ තුලින් අපේ හිතට අභිගත සංඥා තුලින් වැටේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ශබ්ද කම්පැනි කරලා අදිෂ්ඨානයේ පරිදි ඒ ශබ්ද නෙමෙයි එහි. නම් කොච්චර දුරකින් හිටියත් බනහන්ද උන්වහන්සේ එතනම ඉඳගෙන කිසි අඩුපාඩුවක් නැතුව සත්‍ය ඇහෙන්න ඇහෙනවා වගේ අනික් අයට ඇහෙනවා. මොනවා වැහිලා හිටියත් අනිත් පැත්තෙන් බලනකොට ඉස්සරහා බලාගෙන බල කියනවා වගේ පේනවා. මේ ඔක්කොම අදිෂ්ඨාන වලින් කරන එක එක්තරා ඉති ප්‍රතිහාරයක් ඒක. ඒ දේශනා ප්‍රතිහාරයේ විශේෂය. ඒ විලාදී කියන වචනේ මේ ඇහෙන්නේ උන්වහන්සේ දුන්න හැඟීම හැඟීම් වශයෙන් ඇහෙනවා. ඒක තමන්ගේ භාෂාවකින් තමන් ගන්න දෙයකින් කිව්වා වගේ තමයි වැටහෙන්නේ. එහෙම ක්‍රමයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ද ක්‍රමය. සද්ද කරපු ක්‍රමය. අදිෂ්ඨානයක් පරිදි කරපු නිසා අදිෂ්ඨාන කරේ යාර 100ක් ඈතට ඇහෙන්න. යාර 100යි අඟලක් ඇහෙන්නේ නැහැ. යාර 100 තියෙන ප්‍රමාණය කොච්චරද? ඒකෙන් අඟලක් කන හරියට ගත්තොත් එකක්වත් ඇහෙන්නේ නැහැ. ඒ යාර 100 මාත්‍රයට කන ඇතුල් කරලා ගත්තනම් ඒ මට්ටමට එතන කිව්වා වගේ ඇහෙනවා. ළඟ හිටියා කියලා හයියෙන් ඇහෙන්නේ. අන්න එහෙම විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ බුදු පියාණන් වහන්සේලාගේ ධර්ම දේශනා කිරීමේ තියෙන විශේෂත්වය. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මොන භාෂාවෙන්ද? ඒ භාෂාව මොකද්ද? ඔය ආදි වශයෙන් අපි අහුවට අපිට ඕක තේරුම් ගන්න පුළුවන් තැනක මේ විෂය තුල අපි නෑ. ඔය දකින්න ඕන කරන්නේ. එතන පටන්ගෙන මිනිස්සු එකින් එක්කෙනා ධර්මය අරගෙනවට ගිහින් තම තමන්ගේ අවබෝධ කරගත අවබෝධ කරගත ධර්මය තම තමන් ඉගෙනගත්ත භාෂාවෙන් අනික් අයට කියනවා. හැබැයි සමහරවිට එක වචනයකට දුන්න අර්ථය තව කෙනෙක් වෙන විදිහකින් අරන් තිබුණා නේ. අන්න අර්ථ වැටලුමක් එනවා නියම අර්ථය ගන්න බැරි වෙනවා. එයා වචන වලින් ගෙනාවට අර්ථය ගන්න බැරි වුණොත් එහෙම නියම දහම් අදහස අවබෝධය ඉන්නේ නැහැ. ඒ අර්ථය අවබෝධ කිරීමෙන් ලබා දෙන මාර්ගඵල අවබෝධය ඒකවල ලැබෙන්නේ. මෙන්න මේ නිසා අපි දකින්න ඕනේ මේ අර්ථය කියනකොට ඒක අර්ථ කතාවක් දුන්නේ ඔන්න ඕකට. කියලා අටුවා කියලා තමයි කිව්වේ ඔන්න ඕකයි. ඒකෙන් කිව්වේ මොකද්ද කියලා අහුවාම ඉතින් මේ භාෂාව දන්න කෙනෙක් මෙන්න මේකයි ඔය කිව්වේ කියලා ඒ අදහස විග්‍රහ කරලා දෙනවා. මෙන්න මේකයි අදහස. ආන් ඒතොර දැනගන්නවා අදහස අවබෝධයක් ආපු ගමන් මාර්ගඵල අවබෝධය වෙනවා. ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ ඒ කාලේ පොත්පත්වල සටහන් කරන්න අහුණා. මේ ධර්මයේ පොත්පත්වල සටහන් කිරීමට උන්වහන්සේ අනුමත කළේ නැහැ. මේ දේශනා කරපු දේශනාව තමන්ගේ භාෂාවෙන් අහගන්න තේරුම් ගන්න. ජනපද නිරුක්තිය කපන්න එපා ඉවත් කරන්න එපා කියලා බුදුරණන් ආතේ දේශනා කළා. දැන් ජනපද නිරුක්තිය කියන්නේ දැන් භාෂාවෙන් පෙන්වන වචන එකක්. හැබැයි දේශනා කරන්න යනකොට ඒ අයගේ ජනපද නිරුක්තිය කියන්නේ ඒ අය ඒක කතා කරන භාෂාව. දැන් අපි හිතමු මැටිකෝප්පේ කියලා එකක් කියන්නේ. දැන් මැටිකෝප්පේ කියන වචනේ අපි භාවිතා කරලා දැන් මැටිකෝප්පේ උපමාවට අරන් ඉන්න ධර්මය දේශනා කළා. යම් පැත්තක දේශනා කරන්නේ මේ පැත්තේ කතා කරන්නේ මැටි කෝපෙට මලක් වුව කියලා. දැන් මැටි කෝපෙ කියන වචනේ ගන්න නැතුව ඒ දේශකය ගන්නකොට මලක් වුව කියන වචන. තාපැත්තක මැටි කෝපෙ කියන්නේ නැහැ මලක් වුව කියන්නේ නැහැ ඒක කියන අලිවර්ග කියලා. ඒ ගියාම අලිවර්ග කියලා කතා කරනවා නේ ඒක කතා කරන දේශනා කරන්නේ. ඒ මලක් වුව කිව්වොත් මැටි කෝපෙ කිව්වොත් ඒ මොකද්ද කිව්වේ කියලා ඒ මිනිස්සු තේරුම් ගන්නවා. මෙන්න මෙයාගේ බුදුරණන් හන්සේ දේශනා කරන්නේ ජනපද නිරුක්තිය කපන්න එපා. ඒ ජනපදවල ඒ ප්‍රදේශවල මිනිස්සු භාවිතා කරන භාෂාවක් ඇත්නම් ඒ භාෂාවෙන් ඒ ධර්මය කියා දෙන්න. එතකොට ඒගොල්ලන්ට ඒක අවබෝධ වෙනවා. අදහස කොහොම හරි අදහස අරගෙන අරගත්තොත් අදහස තුලින් ධර්ම අවබෝධය ලබනවා. දැන් මේ නැතක් වෙන කාලෙ වෙනකොට දැන් ඔබුන් ගාක් වෙනස් වෙලා. හරි අකමැති මේ වචනයත් ඒ වචෙන්ට ගත්ත නිරුක්ති භාෂා නිරුක්තිත් අරගෙන ඕකට පටලවලා ඕකෙම කියන්න හදනවා. ඒතර මිනිස්සුන්ට යථාර්ථය හොයාගන්න බැරුව යනවා. කොහොමද උපමාදිනයක් ඕකද දෙන්නේ? ඕකේ අදහස ඕක නෙමෙයි මෙන්න මේකයි. ඉතින් ඔයගේ ප්‍රශ්න දාන්න. ඒතොර වෙන්නේ මොකද? අන නිරුක්ති දකින්නේ නැතුව. මුළු ත්‍රිපිටකයේම දැනගත්තත් පදෙන් පදේ විග්‍රහ කරන්න ගියොත් එහෙම වනේ ඉන්න අන්ධ අලියා කැලේ ඇදිනවා කියන අපි නියෝ නිරුක්ති නජානාති ජානාති පිටකත් එයන් පදේ පදේ විගංගෙය වනේ අන්ධ ගජෝ විය කියන ඉතිවිත් ඔන්නෝකයි. අන්ධ අලියාට කැලේ ඇදිනවා වගේ එකක් වෙනවා. හැබෙන්න වෙනවා. ඉතින් මේ නිසා මේවයි අපි දකින්න ඕනේ. දැන් පරිත්‍යාසමුපාද කියනවනේ මේ පරිත්‍යාසමුපාද කියන එකද මොනවා හරි අර්ථයක් දීලා තියෙනත් පුළුවන්. තව තව විනිශ්චය. හැබැයි ඒ අර්ථයේ හරියාකාර ධර්මාභෝධයට ගැලපෙන්න අපිට ආවේ නැත්නම් ඒ වැරදියට ගත්ත අදහසින් කොච්චර විග්‍රහ කරන්නද කියලා. අනේ මන්ට වරණගේ තේරුන්නේ නැහැ. අනේ අදහසක් කියලා. අන්න ඒක අපි දැක ගන්න ඕනේ. ඒ සුද්ධ මාර්ගදී වාසාව කියන්නේ. දේශනා කරන්න පස්සේ කාලයක් යනකොට අන්නේ භාෂා විලාසය තමයි ඊට පස්සේ දහම් භාවිතාවට ගත්තා. ඒ භාෂාවෙන් කිව්ව වචන වලට කියපු අර්ථ ඔක්කොම අර අටුවාව වලින් නැහ පස්සේ අහලා විග්‍රහ කරලා තේරුම් ගත්තා. ඒ වචනේ මොකද්ද කියන්නේ? ඒ වචනේ කොහොමද හැදුනේ? ඒක ශබ්ද ශාස්ත්‍රයත් එක්කලා ශබ්ද අර්ථයත් එක්කලාම සම්බන්ධයි. ශබ්ද නිරුද්ධිත් එක්ක සම්බන්ධයි. පෞකාලයක් යනකොට දෙකල් අපි එකින් එකනා භාවිතා කරන අපි එක එක භාෂා ක්‍රම රටා වෙනවා. ඒ පූර්ණ ක්‍රමයේ අරගත්තා. හැබැයි ඒ ක්‍රමයේ ලෝකයා භාවිතා කරලා නැති නිසා ඒවට අර්ථහ ගන්න සිද්ධ වුණා සිවිපිලිසි බියාපත් මහරහතන් වහන්සේලාට. ඒ නිසා උන්වහන්සේලාගේ කරගෙන අර්ථෝලින් එදිනදා ඒ අයගේ භාෂාවෙන් ඒක කියන්නේ මෙන්න මෙහෙමයි මේ අදහස දෙන්නේ කියලා දැනගෙන අර ජනපද නිරුක්ති කපන්න නැතුව ඒ තුලින් විග්‍රහ කරලා දුන්න නිසා ඒ පැත්තේ මිනිසුන් අදහස තේරුණා. ඒකෙන් ධර්මාභෝධය ලැබුණා. ඉතින් මෙන්න මේ වගේ අදහස් අපි දකින්න ඕනේ පටිච්ච සමුප්පාද කියනට අන්නේ මේ ශබ්ද නිරුක්තිදී දැක ගන්න ඕනේ. පටිච්ච සමුප්පාද කියන වචන හතරක එකතුව තමයි පටිච්ච සමුප්පාද කියලා එදලා තියෙන්නේ. දැන් මේක ව්‍යාකරණ නිරුක්ති ක්‍රමයක් නෙමෙයි. නිරුක්ති පටිසම්භිදා ඥානම් බුද්ධ ඥානම් කියලා බෙදමු නිරුක්ති පටිසම්භිදා ඥානයේ ගෝචර වෙන ක්‍රමයක්. ඒතර මේ ක්‍රමයේ සමහරලාට භාෂා නිරුක්ති ක්‍රමයට ගලපන්න බැරි වෙන්න පුළුවන්. ඒ ක්‍රමෙත් නම් ඔහොම ගැලපෙන්නේ නැහැ කියන්න පුළුවන්. නමුත් මේක අහන පුද්ගලයාට හොඳට පැහැදිලි වෙනවා මේ වචන සම්බන්ධතාවයේ පදේ කියලා තියෙන හැටි. පටිච්ච පටිච්ච සම උපාද සම උපාද. අර වචන එකතු වෙලා ඉනා වචන ශබ්ද වෙන ආකාරي එහෙම විග්‍රහ කරනකොට ඕන කෙනෙක් ඒ වගේ හිතා ගන්න පුළුවන් වෙනවා මේ වචන ගිහිලා තියෙන ආකාරය. ඉච්ඡ කියන්නේ කැමැත්ත. පටි කියන්නේ කැමැත්තට බැඳිලා. සම කියන්නේ සමානයි. උපාද කියන්නේ උපත. යම් කැමැත්තකට වැඳුනහම උපත ඊට සමානයි. දැන් ඔය ආපු දහම් අදහස වෙනස් කරන්න බෑ. භාෂාවේ තියෙන මොනවැම් විග්‍රහ කරන්න කියලා. ඔය නියම දහම් අර්ථය ගන්න බැරි වෙනවා. හැබැයි කැමැත්තකට වැඳුනහම ඊට සමානයි උපත කිව්වා. මේක ධර්ම න්‍යායන කෝලයි. අපි මොනවට හරි මේ ලෝකේ කැමැත්තෙන් බැඳෙනවා. ඒ කැමැත්ත ඇති වෙන්න පුළුවන් নানা ආකාර දෘෂ්ටි නිසා. එක එක ආකාරයෙන් තමන් අරන් තියෙන හරි කියලා ගත්ත අදහස් මුල් කරගෙන. ඔහු ඊට අනුකූලව ඒ ඒ දේ හරි කියන ගන්න පුළුවන්. නරක දේවල් හොඳයි කියවත් ගන්න. හොඳ දේවල් නරකයි කියවත් ගන්න. නිවන් දකින්න මාර්ගය වෙනකොට වෙන මාර්ගයකට හරි කියලා දෘෂ්ටියකට බැසනම් ඒක හරි කියලා ගන්න. එයා නිවන් මාර්ගය කියන්නේ ඕක නෙමෙයි කියලා නිවන් මාර්ග ප්‍රතික්ෂේපපත් කරනවා. මේ ආකාරයේ විවිධාකාරයන් තත්ත්වයන්ටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ දෘෂ්ටිින්ගේ වැටලා හිටන් ගන්න ගියාම අපිට සිද්ධ වෙනවා. ඒ වගේ දෘෂ්ටි ඔක්කොම අයින් කරලා අපි හරියාකාරව බලන්න මධ්‍යස්ථ තීරණයක් දෙන්න මනස නිදහස් කරලා තියෙනවා. මේ කියන එක තේරෙනවා. ඒතකොට නියම යථා ධර්මය වැටෙනවා. අනේ යථා භෝධිය වැටුණොත් හරියටම දැනගන්නවා. නිවන සහ නිවන් මාර්ගය දැනගන්නවා. ලෝකේ සහ ලෝක මාර්ගය දැනගන්නවා. ලෝකයේ සුගති දුගති දිහා ප්‍රධාන වශයෙන් පුරා දෙකකට බෙදෙනවා. ඒකෙන් මේක දුගති මාර්ගය කියලා දැනගන්නවා මේක සුගති මාර්ගය කියලා දැනගන්නවා. දුගතියට හේතු වෙන වටිනා හේතු වෙන දෙයක්. ඒ දුගතියට හේතු වෙන බව දන්නේ නැතුව ඒක සුගතිගාමී වෙන හොඳ වැඩක් කියලා කෘතිගත වෙනවා. වැරදි ආකල්පයකින් විහිදියොත් එහෙම. ඒ බුද්ධයා නරක දේවල් කරනවා හොඳ දේවල් කියලා හිතාගෙන. බලාපොරොත්තු වෙන හොඳ දෙයක්. නමුත් ලැබෙන්නේ හේතු වෙන ඵලේ නම. න්‍යායානුකූලව හේතු ඇතුව නරක දෙයක් නම් කලේ නරක දෙයක් නරක ඵලයක් ලැබෙනවා මිසක් ඒක කොච්චර හොඳයි කියලා හිතාගෙන හිටියත් හොඳ ඵලයක් ලැබෙන්නේ නැහැ. අමෘතී කියලා ගහදින වසබෝතලේ ඕකේ තියෙන අමුත්‍ය කියලා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා කියලා කියලා බිව්වොත් එහෙම මොකද වෙන්නේ? හේතුවර බලපෑම වද බිව්වොත් වදට අනුකූලව මැරෙනවා හෝ මරණය සමාන දුකටපත් වෙනවා මිස ජීවත් වෙනවා කියන අමුත්‍ය කියලා ජීවත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ යමකට උරුම ධර්මතාවයක් තියෙනවා. හොඳයි කියන එක සම්මත කරන්නේ කවුරුවත් පුද්ගලයෙක් නෙමෙයි. ඒක පොදුවේ ඒකේ උරුම ස්වභාවය. එන අන්නේ ස්වභාවය හරියාකාරව තේරුම් ගන්න පුළුවන් නුවණ තිබුණොත් මේකට කියන යථා භූත ඥානය. යථා යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ යථාබෝධ නුවණට තමයි. ඒ ඒ ස්වභාවයන්ගේ නියම தත්ත්වය වැටේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක එක විදිය මත දින්නේ. සමහර අය සත්තු අරගෙන මරලා පොඩ්ඩක් දන් දුන්නාට පස්සේ ඊට දෙයියන් පිළිවර පස්සේ බ්‍රහ්මයා සමග එකතු වෙන්න පුළුවන් බ්‍රහ්මෝපතිය ලබන්න පුළුවන් කියලා මේ ආදි වශයෙන් දෘෂ්ටිගත කරලා තියෙනවා. අනේ කොච්චර හොඳ අනේ සාදු සාදු කියලා කියලා හරක් 100ක් එළුව 100ක් කුකුළු 100ක් මේ වගේ සතු ගෙනහලා ගෙනහලා 700ක් වර්ග ගෙනහලා 700ව මරලා ඉවර වෙනවා මහා දානියක් දෙන අනේ සාදු අපි නිවන් දකිත්වා නැහැ අපි බ්‍රාහ්මයා සමීප වෙද්වා කියලා ඉතින් බොහොම සතුටින් ප්‍රාර්ථනා කරලා ඉන්න වැඩේ හරියට ලොකු මිනක් කරගත්තා කියලා. නමුත් ඒගොල්ලන්ට කාවිද්දී කාවැච්ච දෘෂ්ටිය මිස කාරක හතිය කවදා හරි දුපති මාර්ගයක් මිස ඒක සුගති මාර්ගයක් නෙමෙයි. අනි යථාභූත යථානුවලවත් වෙන ධර්මාදහස එකක්. ලෝකයාගේ දෘෂ්ටි නිසා වහින අදහස ඒක. නැත් ඒ සියලුම දෘෂ්ටි පැත්තකින් තියලා ඇත්ත ඇති ආකාරයෙන් හොයන්න පුළුවන් මධ්‍යස්ථ දැනනුවණකින් යුක්තව. විමර්ශනය කළොත් විතරයි. ඒකට අවශ්‍ය කියන ධර්මයේ ගෝචර වුණොත් දැන් නම් අපිට හරියටම ඇත්ත නැත්ත තේරෙනවා කියන දඩ හිත තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් අපි දැනගන්න ඕනේ කැමැත්තෙන් බැඳුනේ කොතනද? උපත ඒ කැමැත්තෙන් බැඳුන දේ හේතු වෙන්නේ යම්සේද? ඵලයේ ඊට අනුව. දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටියෙන් කැමැත්තෙන් බැඳුනේ. ඒ බැඳිලා කරන හේතුව යක්ෂිතේ හේතුව ඵලයක් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික ඵලයක් නිසා කවදා සම්මා දිට්ඨි ඵලයක් ලැබෙන්නේ නැහැ. කෝකේ හරි කැමැත්තෙන් බැඳුනහම උපතේ සමාන මිත්‍යා දෘෂ්ටියට කැමැත්තෙන් බැඳුනොත් ඵලයේ මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික ඵලයක් ලැබෙන නිසා සම්මා දිට්ඨි ඵලයක් ලැබෙන්නේ නැහැ. සමානයි උපතේ. මෙන්න මේකයි පටිච්ච සමුප්පාද කියන්නේ කැමැත්තෙන් යමකට බැඳුනහම උපත ඊට සමානයි. අන්න ඒක සිද්ධ වෙන චක්‍ර හරාව තමයි. පටිච්ච සමුප්පාද චක්‍රය කියන්නේ. ඉතින් මේකෙදි පළමුවෙන්ම වෙනවා. මේ අවිද්‍යාව කියන වචනය. දැන් අවිද්‍යාව කියන වචනයත් අපි විග්‍රහ කරලාම තේරුම් ගන්න. මේකත් එක්තරා උපමාවක් මුල් කරගෙන හැදිච්ච වචනයක්. අවිදුයි. යම් කිසි භාණ්ඩයක් ඇතුලේ මොනවා හරි ජරාවක් පුරවලා හොඳට පිටින් ලස්සන කරලා උම්මට්ටම් කරලා වහලා තිබ්බොත් එහෙම ඒක ලස්සනද හොඳද පිටින් සුවඳකුත් ගාලා තිබුණා ඒක හැටි කියන්නේ මේක හරි ලස්සනයි මේක හරි සුවඳයි මේක හරි පිළිහිදී ඔක්කොම කියනවා හැබැයි ඇතුලේ තියෙන අපිට නැති දාලා පිටින් වහලා පිටින් ආවරණ කරලා ලස්සන කරලා සුවඳ කරලා හැඩ වැඩ කරලා තිබ්බ නිසා තමයි ඊනිකමනේ ගත්තේ දැන් මේ විද්‍යාව නැති නිසා ඇතුලේ තියෙන යා බිඳුනේ. ඔබ විදු කළා නම් මොකද වෙන්නේ? විද්‍යාවක් මොකද වෙන්නේ? පිටින් ඔබේ ඔක්කොම තියෙන ඇතුලේ තිබිච්ච හැබේ ඔක්කොම එළියට එනවා විද්‍යාවක්. ඒතොර තමයි දැනගන්නේ මේ පිටින් ලස්සන කරපු මායාවකින් හවටලා ඇතුලේ තියෙන කුණු ගොඩක් අපිට දෙන්න හදන්නේ. අන්න විදලා බලනවා විද්‍යාව කරා. විද්‍යාව නොබල සාකල්පක තියෙන පිටපොත රැවටෙනවා ඇතුලේ තිබිච්ච ඇත්ත දැකෙන්නේ. ඔන්න විද්‍යා අවිද්‍යාව තෝරාගන්න තියෙන ලේසිම ක්‍රමය. අනේ විද්‍යා කරනවා කියන්නේ ඔන්න ඕක. ඒක අභ්‍යන්තරයේ හාරන අවතනයේ යථා සත්‍ය හරියට බලනවා. ඒකට කියනවා විද්‍යාව. එහෙම බැලුවේ නැත්නම් මොකද වෙන්නේ? බලලා තියෙන අවිද්‍යාව. පිටින් පේන ආකාරයෙන් බැලුවා මිසක් ඇත්ත බැලුවේ නෑ. මෙන්න මේක තමයි ලෝක සත්‍යය විද්‍යාව නැති නිසා අවිද්‍යාව නිසා හරි ලස්සන රූපේ හරි ලස්සන කෙල්ල පොල්ල ඉතින් හරි ලස්සන තරුණ තරුණිය ඒ හොදලා වතුර පොන්න පුළුවන් මේක හරි මේකනේ දැන් මෙහෙම එක එක පහන වලට බහිනවා ඔබේ විදලා බැරිුනේ ඇතුළත විචාර වෙන කෙස්ලොම් නේද සම්පීර්ණ මිනින් දින ඔබේ බලලා ඉනවා ඔය ඔක්කොම එක වලට වැස්සා විද්‍යාව මොකද අපෝ හවඩයට වසුත් තියෙනවා ඊට යන හරක් තියෙනවා ඊට ඇටක් තියෙනවා ඒක ඇතුළේ ඇට විදුරු තියෙනවා ඕවා මුතු වෙලා තියෙන මේ බුදු ඇසේ වකවලු කියලා හේකුත් තියෙනවා. හදවත කියලා හේකුත් තියෙනවා. ඉතින් එකින් එක එකින් එක කැලේ ටික බලපුවා 32ක් ඇතුලේ මේ පහකින් මෙහෙට තව 32ක් තියෙනවා. ඒවත් ලස්සන. ඒවත් සුබද. ඒවත් හැරෙවෙන. මේ කුණු ගොඩක් ඇතුලේ තියෙන පිටින් ඔප්පට්ටම් කරලා තිබිච්ච එකක් නේ නිසා නේද? මේ හොදලා වතුර බඳ ගුණා හරි ලස්සන කෙල්ල කොල්ල හරි ලස්සන තරණ තමයි කියලා මේ කිව්වෙමු කියලා. මේ නිසා නේද මේක දැක්කේ නැති නිසා නේද? දැන් කරන්නේ දැන් අහන දැන් මොකද කරවද කියලා හොඳද? දැන් හරකද? දැන් ඉතල බලපන්න. සුද්ධත සුද්ධිද? දැන් කොහොමද? අන්න බලනකොට කියන අනේ අපි මෝඩේලා හැරෙලා මේ ගුණ වලට කිය කිය හිටපු. යන්නේ විද්‍යා කරලා බලන්න. මෙන්න මෙයාගේ විද්‍යා කරලා බලන්නේ නැති නම් විදල ඇතුළ අභ්‍යන්තරේ බලන්නේ නැති නිසා. ලෝක සත්‍යයක් පිටින් පෙනෙන දේවල් වලට පිට ඔබේට හැවටිලා. වහිනවා නිගමන වලට. හොඳයි ප්‍රියයි මනාපයි කියන නිගමන වලට බහලා ඉන්නේ අර ඇතුළේ දැකේ නැති නිසා. අවිද්‍යාවයි. විද්‍යාව කළා නම් ඔය ඇතුළේ දැකා නම් අපේ තිබිච්ච බලාපොරොත්තු තියෙන සම්පූර්ණ වෙනස් වෙලා යනවා. පිටින් ඔපේද කරගත්ත තීරණ ඔක වෙනස් වෙනවා. අන්න ඇත්ත දැනගන්න ඕන නම් විද්‍යාව කරලා බලන්න. එහෙම නොකළොත් අවිද්‍යාවයි සංකේත වෙන්නේ. අවිද්‍යාව පත්ත කරගෙන සංඛාර ගොඩ නැගෙනවා. දැන් මොනවද සංඛාර කියන්නේ? හිතෙන් යමක් කරනවා නම් ඒක චිත්තකාර විතරයි. වචනේ යමක් කරනවා නම් ක්‍රියාත්මක කරනවා නම් වචනේ ක්‍රියාත්මක කරනවා නම් ඒ වචීකාර විතරයි. කයින් යමක් ක්‍රියාත්මක කරනවා නම් ඒවා කායකාර විතරයි. හැබැයි කාර කියන වචනේ දාන්න නැතුව කායකාර වචීකාර මනෝකාර කියලා දාන්න නැතුව ඔව් තව සංකීර්ණ කොටසක් විශේෂණයක් ඉස්සුලට දෙන්න. දාන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සංකාර කියන වචනේ කිව්වා. දැන් කාර සංකාර උනේ කොහොමද? අන්න ඒක තෝරගන්න. අපි යමක් එකතු කර ගන්නවා යමක් අහකට දානවා. මොකක් නිසා? දැන් හිතලා බලන්න. කොහේ හරි යනකොට අපි මල්ලක් අරන් ගිහලා මල්ලට මොනවා හරි අපි දැක දැක දේවල් වලින් දා ගන්නවා. පෙරක්ම විසිකලා බයිබල් තල්ලා යන්න යනවා. ගන්නෙ නෑ උන්. දැන් මේ මල්ලට දාගත්තේ මොනවද? එකතු කරගත්තේ මොනවද? අපිට මොනවා හරි හොඳයි කියලා යමක් දැක්කම ප්‍රයෝජනවත් කියලා අපි නිගමනය කරන්නේ. ඒව තමයි අපි එකතු කරගන්නේ, සං කරගන්නේ. අන්න එකතු කරගන්න ක්‍රියාවල වටිනවයි කියන දෘෂ්ටියකින් යම් කිසි දෙයක් නම් එක කරගත්තේ. කාරණේ කම්ම කාරණේ මේ සංකාර වෙනවා. මෙන්න මේ එකතු කරන්න ගියේ තැනදී අපි විද්‍යාවෙන් නැතු අවිද්‍යාවෙන් නම් හිටියේ. මුලාවෙන් නම් හිටියේ. අපි එකතු කරගත්ත නොගතු යුතු දේවල්. හරයක් නැති දේවල්. හරයක් ඇති දේවල් හැටියට එකතු කරගන්න. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න එහෙම එකතු කරගෙන කටයුතු කිරීමට යම් හිතින් කයින් වදිනේ කටයුතු කරනවා නම් අන්න ඒ වට කියන වැඩ පිළිවෙලට සංඛාර වැඩ පිළිවෙල. ඇත්ත පේන්නේ නැතුව මුලාවෙන් ඇත්ත කියලා හිතාගත්තා නම් හරයක් ඇති දෙයක් කියලා හිතාගත්තා නම් හරයක් නැති දේවල් හරයක් ඇති දේවල් කියන දෘෂ්ටියට බැහැ. හිතෙන් එකතු කරනවා ක්‍රියාවෙන් එකතු කරනවා කතාවෙන් එකතු කරනවා. හිතෙන් කය වචනෙන් එකතු කරනවා. මෙන්න මේ જાතිය වල කියන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වෙන සංකාර. දැන් කාරයි සංකාරයි දෙකක්. අවිද්‍යාව අහක් වෙලා විද්‍යාව පහළ වුණා. හරවත් නැති දේවල් හරවත් නැති දේවල් හැටියට ඉවත් කරුවා. ඒ හරවත් නැති දේ ගැනම හිතන්න දෙයක් නෑ. හරවත් නැති දේ ගැනම කතා කරන්න දෙයක් ඒ හරවත් නැති දේවල් එකතු කරගෙන ක්‍රියාත්මක වෙන්න දෙයක් නෑ ඉවත් අන්නේ අදහ දෙනවල මොකද වෙන්නේ? හරයක් නැති දේ පිළිබඳව හිතන්නවත් කියන්නවත් කරන්නවත් වටිනා දෙයක් නැහැ කියලා අයින් වුණා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් සංකාරයක් තියෙනවා නම් ඒක දැන් සැරිසරන්නේ නැහැ. ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ ආය සංකාරය ඒක. දැන් අරිහත්ත්වයට පත් වුණ උත්තමයන් වහන්සේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මේ ලෝකයේ හරයක් නැති යම් දහමක් ඇත්නම්. හරයක් නැති බව සරල සම්පූර්ණයෙන් දැකලා ඒවා හිතෙන් ඇසුරු කරන්න ගියෙත් නෑ ක්‍රියාවෙන් ඒ පැත්තේ ඇසුරු කරන්න ගියෙත් නෑ කතාවෙන් ඒව ඇසුරු කරන්න ගියෙත් ඒ ටික ඔක්කොම අයින් කරලා හැබැයි වැසිකිලි යන්න උනොත් වැසිකිලි ගියේ මුත්‍රා වරණ මුත්‍රා කරන්න ගියේ නෑ බඩගිනි උනොත් ආහාරයක් ගත්තේ නෑ පිපාසයක් ආවොත් උතන ටිකක් හරි බීවේ නෑ සීතල උස්ම කැඳුමක් ඇඳගත්තේ නෑ තෙමෙනාට කොහේ හරි ආවාසයේ ගල්ගෙන් හරි අතේ හිටියේ නෑ දෙලා කරලා මේකක් ගත්තේ නැහැ. ඒවට හිතුවා කිව්වා කළා. හොඳින්ද? නොකර බැරි දේවල් හින්දා ජීවත් වෙලා ඉන්නවා. හොඳ නිසානේ. හොඳයි කියලා එකතුවක් එක යෙදුනා තමයි සංසප් කියන ඒවත් එකතුවටපත් වෙන්නේ. එහෙනම් උන්වහන්සේට ඒව සමග එකතු වෙන්න ඕන කමක් නැති නිසා. අවිද්‍යාවෙන් බැහැගත නිගමනයේ එකතුවක් නැති නිසා අවිද්‍යාවෙන් හටගන්න සංකාර නිරෝධය. නමුත් උන්වහන්සේ එකතු කරපු කොටසක් තිබුණා. එක් වෙච්ච කොටසක් තිබුණා. පිට පාත යන්න පාතරේ තෝරන. ගමන තෝරන. ඒ වතර ක්‍රියාත්මක තුනක්. වරදන්නේ යමක් යමක් අපිට අවශ්‍යද? ඒ උපකරණ ටිකක් ගත්තා. ඒවා පරිහරණයක් කරා. ඒවා සමග එකතු කරලා සිටියා. හැබැයි අවිද්‍යාව පැත්තෙන් හරගත්ත එකතු නෙවෙයි. ජීවත් වෙලා ඉන්නකන් අවසාන වෙනකන් යමක් අත්දැකීමද ඒක වෙන හොඳම නරක බව දැනගෙන එකතුවක් නැතුව ඇසුරු කරපු නිසා කියනවා අලප අලපත උන තියෙන නෙළුම්පත උන තියෙන වතුර බින්දුව. නෙළුම්පතේ අලපතේ නොගෑවි ඒම තමයි හිටියවා. පඩින් යටින් ආපු නෙළුම් මල් පොහොට්ටු. උලට මතුවලා වතුර හා සම්බන්ධ වෙන්නේ නැතුව වතුරේම බිහිදියා. උන්වහන්සේලා කාරවල පිළිදෙනවා සන් නැතුව. එදා උන්වහන්සේ යාට කාර විතරක් තියෙන සිත් නිසා තියෙන්නේ. ක්‍රියා සිත් උන්වහන්සේලාට පහල වෙනා නිසා උන්වහන්සේ සංකාර සිත් නැහැ කියලා කිව්ව අවිද්‍යාවෙන් හටගන්න. අවිද්‍යාවෙන් හටගන්න සංකාරය උන්වහන්සේලාගේ සිත්වල පහල වෙන්නේ නැහැ. කැමැත්තෙන් බැඳෙන බලාපොරොත්තුවක් නැති නිසා. පටිච්ච උන්වහන්සේලාට නැහැ. පටිච්ච නැත්නම් සම උපාදීකුත් නැත්නම් උපදින දෙනෙකුත් නෙමෙයි. අන පටිච්ච සමුප්පාද නිරෝධන සතර ගමන ඉවරයි කියෝකයි. මේ වචී සංකාර, කාය සංකාර, චිත්ත සංකාර කියලා මේ ගොඩක් තුනක් තියෙනවා. මේක පැත්තකින් ගන්න. හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ ලෝක සම්මත තියෙනවා. හොඳයි කියන නිගමනයකින් අපි බැස්සනගෙන මේක ගන්න. ඒක භාවිතා කිරීම හදා කටයුතු කරන්න තියෙන කාරණා තුනයි. එක වචනේ එක හිත එක ක්‍රියාව. ක්‍රියාව වචනේ හිත කියන මේ තුන ක්‍රියාත්මක කරනකොට තමයි හොඳ එකක් හෝ නරක එකක් හෝ සම සම්බන්ධ වෙන්නේ. මේක මූලික විස්තරය කිරීම කළා වචනෙන් එකතු වෙන්නා කරන්නා කටයුතුවල වචී සංකාර කියනවා. හොඳ හෝ නරක හෝ එකයි. ක්‍රියාව සමග එකතු වෙලා කරන්නා වූ යම් කිසි එකතු වීමකට කිව්ව හොඳ හෝ නරක කොයි එක හරි ක්‍රියාත්මක කාය සංකාර කියලා. හිතෙන් ඒවා සමග එකතු වෙන ඒවාට කියව මනෝ සංකාර. ඒතර මෙතෙන්දී අරගත්තේ එකතු වෙච්ච එකතු වෙලා කරපුවා. හිතෙන් කයින් වචනේ එකතු වෙලා කරනවා තමයි සංකාර. එවන ක්‍රියාත්මක වෙන ආකාරය අතින් බෙදුම් තුන් ගන්නවා. ඊට පස්සේ මේක හොඳ නරක වශයෙන් බෙදලා තුන් දෙ ආකාරයකට බෙදනකොට තුන් ආකාරයකට බෙදන ක්‍රමයක් තියෙනවා. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කියන ඒවා ඇති වෙන්නා වූ ලෞකික හරවත් භවයේ මට්ටම නනු තුන් ආකාරයකට ඔය හිතෙන් කාය වචනෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුන් ආකාරයෙන් එකතු කරන වැඩ පිළිවෙල. ගුණාගුණ දෙකෙන් බෙදලා බලනවා. කොටසක් පුණ්‍ය සංකාර, කොටසක් අපුණ්‍ය සංකාර, කොටසක් ආනිජාපි සංකාර කියලා බෙදෙනවා. ඒ පුණ්‍යාපි සංකාර, අපුණ්‍යාපි සංකාර, ආනිජාපි සංකාර කියවා හිතෙන් කායෙන් වචනෙන් කරපු ගාම බෙදාපු ප්‍රවෘත්ති. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කිව්වොත් අර වගේ ගුණාගුණ වශයෙන් බෙදලා නැතුව ඒ සියල්ල පොදුවේ අරගෙන ඉන්න කාය වචී මනෝ කියන තුනට දාලා වෙන් කරමු ක්‍රම තුන. කොයි ආකාරයෙන් හරි සංකාර වේදන. එකතුව කරන්න එකතු වෙලා කරන්න ඕනේ. යම් දෙයක් සමග ඉපී කරන්නා වූ දෙයට කියනවා සංකාර. මේකෙන් අපිට පාඩුවක් වෙන්නේ. දුකක් ඇති කරන්න හේතු වෙන්නේ මොනවා හරි කරලා එකතු වෙලා කරන කටයුතු. අවිද්‍යාවෙන් තෙරෙන්නා වූ නිගමනයක් නැත්නම් ඒ නිගමනයේ හා සම්බන්ධ වෙලා එකතු වී කරන කටයුත්තක් නැත්නම් මෙන්න මේවා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන මේවට වාදනය වෙන්නේ. දුකක් ඇති වෙන්න හේතු වෙන්නේ. අසහනයට හේතු වෙන්නේ. අසහනයෙන් මිදීම නම් නිවන. නිවන් දැකීමේ ලැබෙන ප්‍රතිඵල අසහනයෙන් මිදීම. අසහනයේ දින දින දේ හිතේ කයින් වචනෙන් ඇසුරු කරනවා ඒක අයින් කරගන්නවා. අසහනයේ හේතුව එයා සියලුම ක්‍රියාකලාප සියලුම කතා විලාස අසහනීයටම හේතු වෙන්නේ නැහැ. අසහනීය ගොඩනගන්න හේතු වෙන්නේ. අවිද්‍යාව සාගතව හිතන හිතවිලි කියන කතා කරන ක්‍රියා. අන්න ඒ වගේට මතු අනාගතයේදී ඒ මොහොතේ බලනොත් කායික මානසික අසහනයක් ඇති කරන්න ගොඩනගනවා. ඒකේ අවසානීය බලපහා ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලයේ බලපහා අර જાතිය ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසයන්ගෙන් ගහන කරලා අසහනකාරීත්වයෙන් කෙලවර කරපු ප්‍රතිඵලයක් දින දින දෙයක් වෙනවා. අන්න ඒවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංකාර. එන ආර්ය මාර්ගයේ වඩන කෙනාට හිතන්න දෙයක් තියෙනවා, කියන්න දෙයක් තියෙනවා, කරන්න දෙයක් තියෙනවා. හිතන්න නැතුව, කියන්න නැතුව, කරන්න නැතුව මේ ලෝකේ කිසිම සත්‍යයකට මේ ජීවිතේ මාත්‍රයක්ව ගත කරන්න ක්‍රමයක්. පැවැත්මක් හැබෑ නම් පැවැත්ම පෝෂණය කරන්න. පැවැත්මක් හැබෑ නම් පැවැත්මේ ජරාවටපත් වෙනවා සුද්ධ කරනකොට දුකතියි. පෝෂණය කරන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන පසුතල හදන්න ඕනේ. යම් යමක් පවතිනවා නම් පවත්නකොට ඔය ටික කරන්න සිද්ධ වෙනවා. ඒ පැවැත්ම කියව නැතුව ඒ පැවැත්ම ගෙනියන්න බෑ. ඒවා ගෙනීමේ හිත ක්‍රියාත්මක කරවන්න ඕනේ, වචන ක්‍රියාත්මක කරවන්න ඕනේ, කාය ක්‍රියාත්මක කරවන්න ඕනේ. හිතකය වචනේ ක්‍රියාත්මක නොකර ඒ පැවතාගෙන යන දේ පවතාගෙන අවසානයේ දක්වා පවතින්නේ. ඒකට අවශ්‍ය කරන්නා පෝෂණේ ඒකට අවශ්‍ය කරන්නා සුද්ධ පවිත්‍ර ක්‍රියා ප්‍රතිසංස්කරණේ මේකක්ව කරන්න බෑ. හිතවිලි ක්‍රියාවතන් ක්‍රියාත්මක නොකර. එන යම් කෙනෙක් මේවායි කුමන පෝෂණයක් නැවැත්වුවොත් දුකෙන් නිදහස් වෙනවා. අවිද්‍යාව සහගතව ගොඩනගන යමක් ඇත. අන්නේ ගොඩනගන එක නැවතුත් ඔහු දුකෙන් නිදහස් වෙනවා. සියල්ල ගොඩනගන එක නවත්තන්නේ කොහොමද? යම් මොහොතක පැවැත්ත අවසාන මොහොත මරණයකින් කෙලවර කරනවා. ඉන්මතුවල ගොඩනැගුවෙත් නැත්නම් අන්න අවසාන මොහොත තමයි සියල්ලම අතාරින වෙලාව. ඊපස්සේ ඉන්දිවිදුවෙන්නේ නැහැ, ක්‍රියාවෙන්නේ නැහැ, කතාවෙන්නේ. ඒක කරන්න දෙයක් ඇත්තේ නැහැ. දැන් සියලු ආකාරයෙන්ම සංකාර සහ කාල නිරෝධ කරනවා. තැනක් තියෙනවා අනුපතිශේෂ නිර්වාණය කියන මොහොත. පිරුණා පාන. සෝපතිශේෂ නිර්වාණය කියන කොටසක් ඉවර කරලා අත්තරින්ද බැරි කොටසක් පරිහරණය කරගෙන ඉන්න නොවැ. අලපතෝට තියෙන වතුර බිඳුව. වැසිකිලි යන්න ඕනේ, මුත්‍රා කරන්න යන්න ඕනේ, කන්න බොන්න ඕනේ, ආහාරයක් ගන්න ඕනේ, ඉන්න දෙනක් ඕනේ, විතර වස්ත්‍රයක් ඕනේ, මිසිව් පස්සේ පරිහරණය කරන්න ඕනේ, ජීවිතයක් පවත්වා ගන්න. ඒවා සඳහා හිතන දේ හිතන්න ඕනේ, කියන දේ කියන්න ඕනේ, කරන දේ කරන්න ඕනේ. ඒ ටික අත්හැරලා බෑ. ඒ වගේම යතයම් කම්පාවෙන් යම් සත්‍යයක දුකින් මිදීම සඳහා අවශ්‍ය කරන ධර්මයක් ඇති. ඒ දේශනා කිරීමේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලස්වන්න ඕනේ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා කතා කරන්න ඕනේ. ඒ සඳහා අහුම්කම් දෙන්න ඕනේ. එහෙමයි කොරසක් තියෙනවා කරන්න හැබැයි ඒක අර ජරාවට මරණයට ගොදුරු කරලා ශෝක පරිදේව දුක් දුමනස් වලින් කෙලවර කරන જાතිය කොටසක් නෙමෙයි ක්‍රියාත්මක පහත් බව ඇති කරන ශෝක පරිදේව දුක් දුමනස් වලට ගොදුරු කරන කූණන් හඳුනන පහත් විච්ච ගතියක් ඇති යමක් ඇද්ද? ඒ බඳු අවිද්‍යාවේ ක්‍රියාකලාපේ සලාහරිනවා නම් යකිසි දෙයක් තුලින් පහත් වූ දේ සලාහරණයෙන් වූ සලාහරණයවත් කුසල වෙන්නේ යකිසි කටයුත්තක් ඇද්ද? අන්න ඒ සඳහා විශේෂ වන්නා වූ සකස් කිරීමක් ඇත්නම් ඒකට කියනවා කුසලාභි සංකාර. ඒකට කියන්නේ කුසලාභි සංකාර. එතකොට අන්නේ කුසලයේ මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන නෙමෙයි. පහත් වූ අවිද්‍යාව සාගතව කරන්නා වූ අධානකාරී වැඩපිළිවෙල. සලා හැරීම සඳහා යමක් කළ යුතුයි. අන්න හිතෙන් කායෙන් වචනෙන් ඒ සඳහා කරන යමක් ඇත්නම් ඒවා කුසල මූලයේ ප්‍රත්‍ය කරගෙන සකස් වෙන වැඩපිළිවෙලක් නිසා කරන ක්‍රියාවලියක් නිසා ඒවා කියන කුසල මූලපත්‍ය සංකාරා. එන කුසල මූලපත්‍ය සංකාරා කියන එක අනුගමනය කළ යුතුයි. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක නිරෝධ කළ යුතුයි. නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් අප්‍රමාදව නිවන් දකින්න නම් කුසල මූල පත්‍ය සංඛාරා අනුගමනය කරමින් අවිද්‍යා පත්‍ය සංඛාරා නිරෝධ කරගන්න. මේ ඔක්කොම වැඩක් නෑ ඔක්කොම වැඩක් නෑ හිතන්න ඕනේ නෑ කියන්න ඕනේ නෑ කරන්න ඕනේ නෑ එතකොට නිවන කියා කියොත් එහෙම අර බුදුරජාණන් වහන්සේ වෙන්න පුළේ උතුම් දේශනාවේ හරි ආකාරව නොගත්තා වෙනවා. මේ ඔකේම තේරුම් ගන්න. එහෙනම් කුසල මූලයේ පත්‍ය සංඛාරා කියන්නේ මොනවද? ආර්ය මාර්ගයේ වඩනකොට ධර්මාවෝදී ලබා ගැනීමට බණ අහන්න ඕන නම් එයාට විතරේ කියන්නේ කොහේ හරි ඇතුලේ ඉඳලා අහන්න යොමු කරන උදී හිටියොත් ඒ ඇහෙන්නේ. ඔහු ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් ඔහු ඒ සඳහා යන්න ඕන. අවශ්‍ය පහසු විදිහට ඉන්න ඕන. ඇහුම්කන් දෙන්න ඕන. ප්‍රඥා සැකකුසා කාබුහා මාන කතා කරලා ඉඳලා ඒ වචනේ අහන්න ඕන. ඒ කියන්නේ හොඳට හිතන්න ඕනේ. එන හිත ක්‍රියාත්මක කරන්න ඕනේ. කතා ක්‍රියාත්මක කරන්න ඕනේ. වචනයත් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඇත්ත ඇති ආකාරයෙන් අහගන්න වටහා ගන්න ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම අවබෝධයක් ලබා ගන්න. ඉතින් අවබෝධයේදී ලැබෙනා වූ අසාරත්වයේ වැටහිලා යම් අත්හැරීමක් වැල්මක් මෙදීමක් ඒ සමග සිද්ධ වුණා. ඒ බුද්ධියට අමුතුවෙන් උත්සාහයෙන් ආයතරයන් අතර කරන දෙයක්. අවිද්‍යාසහගත වැඩපිළිවෙල එතරම් ප්‍රහීන වෙනවා. අත්හැරලා හිර කරගෙන ඉන්න දෙයක් නෑ. මන්නා මේක කරන්නේ නෑ. මන්නා මෙහෙම කියන්නේ නෑ කියලා ඉන්න ඕනේ නෑ. කරන්න කියන්නේ හිතන්නේ විච බලාපොරොත්තුවක් තිබුණා. ඒ තිබිච්ච බලාපොරොත්තුව සහමලින් මිදිරයක්. අන්නේ ටික මිදලා ගියාම මොකද වෙන්නේ? ඔහු ඔහු නොකරන සත්‍යයටපත් වෙනවා මිසක් ඔහු නොකර ඉඳ උත්සාහ කරන්න ඕනේ නැහැ. නිවන් මාර්ග වැඩුණා කියන්නේ ශෝක පරිදේව දුක් දොමනස් උපායාසයන්ටපත් වෙන්න හේතු වෙන ක්‍රියාවලියක් ඵලයක් දෙන්න දෙයක් තියෙනවා. ඒකට හේතුකාරකවන යකිද හිතවිලි ක්‍රියාවදන් හද ගැනීමක් තිබුණා. යතහ බෝධිදී ඒ වගේ තිබිච්ච අවස්ථාව සාමයෙන් හිතෙන් දුරු වෙනවා. ඒ නිසා ਉਹ අවිද්‍යාවසහගත වැඩ පිළිවෙල මම ඊට පස්සේ කරන්නේ නැහැ කියලා ඉන්න දෙයක් නැහැ. ඒක කෙරෙන්න මගේ අතනත හේතු නැහැ කියලා දකින්න පුළුවන්. අවිද්‍යාවසහගත වචනයක් මම කියන්නේ නැහැ කියලා ඉන්න ඕනේ. එහෙම අවිද්‍යාවසහගත වචනයක් පිළ වෙනවට හේතු නැහැ කියලා දකින්න. ඒ අවිද්‍යාවසහගතව මම හිතන්නේ නැහැ කියලා ඉන්න ඕනේ. මගේ හිත තුළ අවිද්‍යාවසහගතව හිතන හිතවිලි වලට හේතු නැහැ කියලා දකින්න. මෙන්න මෙහෙමයි විඳින්නේ. එතකොට කියනවා අවිද්‍යාව නිරෝධ වීම නිසා සංකාර නිරෝධ වෙනවා. දැන් මේ කාරණා දෙක අපි තේරුම් අරගන්න ඕනේ නේද මේ? ඉතින් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒකයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධුනා කියන්නේ නිරෝධා කියන්නේ ඒකයි. අවිද්‍යාව නැතිවීමෙන් සංඛාර නැති වෙයි කියලා ගත්තොත් මේකේ නියමාර්ථය ඉන්නේ නැහැ බත් තෝරගන්න. යමක් නැති වුණානි කියලා කියන නිගමනය කරගත්තොත් ඔහු ඒක ඉස්සරහ තිබුණානි කියන නිගමනය කියනවා. යමක් නිසා යමක් නැති වෙනවා කිව්වොත් ඒක නිසා ඒක තිබුණා කියන මූල නිගමනයට වහින්න වෙනවා. එන ඇත යන දෘෂ්ටියක හුරු ඉන්නේ. ඒ නිසායි නැතිවීමක් ගැන හිතන්නේ. මේක ඇත්නම් මේක තියෙනවා මේක නැත්නම් මේක නැහැ කියලා ගත්තොත් ඔහු ඇත නැත කියන දෘෂ්ටි දෙකේ ඉඳගෙනයි කතා කරන්නේ. දැන් අපි දකින්න ඕනේ. ධර්මයේ මූලික වශයෙන් දකින්න ඕනේ. උදා වෙනවා නිර්උදා වෙනවා කියන වචනේ. උදා වීම එකක්. උදා නොවීම තව එකක්. යමක් කරනකොට යම් ඵලයක් මතුවලා එනවා. ඒ මතුවලා එන්න කියන උදා වෙනවා. ඒ හේතුව නැති කරනකොට නේද? ඒ හේතුව ක්‍රියාත්මක නොවනකොට ඵලය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එහෙම ඵලයක් උදා වෙන්නේ නැහැ. නිරෝධයි කියනවා. යමක් ඇති දෙන යමක් තියෙනවා යමක් නැති දෙන නෑ කිව්වොත් එහෙම. කොයිතරම් විනාශ අර්ථයක් ඔකේ. එහෙනම් මේ ලෝකේ හටගන්නේ යමක් හටගත්තා කියලා අපිට විද්‍යාමාන කරන්නේ. හේතු පරම්පරාවක ඵල පරම්පරාවක් වශයෙන් තමයි හට ගැනීමක් විද්‍යාමාන වුනේ. මායා දර්ශන තමයි ඇතිසේ පිරුනේ. ඇතිසේ පේන මායා දර්ශනේ යම් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. ගිනි පෙනෙල්ලා කරකවනකොට කරකවනකන් ගිනි හවුම පේනවා. ගිනි වලල්ල පේනවා. දැන් ගිනි වලල්ලක් ඇති වුණා කියන එක නෙමෙයි. එතන සිද්ධ වෙන්නේ. තත්පර 10ක් ගිනි වලල්ලක් වෙනුණා. තත්පර 10ක් ගිනි පෙනෙල්ලක් යම් වේග රටාවකින් වේග රිද්මයකින් ක්‍රියා රටා කරනවා කරකවනවා. වලල්ලක ආකාරයට ගිනි පෙනෙල්ල කරකිරුවා නම් තත්පර 10ක්. තත්පර 10ක ගිනි වලල්ලක් අපිට බේරුණා. දැන් ඉතින් අපි අහන දැන් මේ ගිනි වලල්ල තියෙන එකද ගිනි වලල්ල නැති එකද කියලා හෙවත් ගිනි වලල්ල හැදිච්ච ආකාරය දන්න නිසා සැරකීමේ මායා දර්ශනයක් වශයෙන් අපිට ගිනි වලල්ල පෙනිච්ච බව දන්න නිසා මේක ඇත නැත කියන එක දාන්න බෑ මොකක් නිසාද තත්ත්වය තුළ කරමු කැරකීමෙන් තත්ත්වයේ ගිනි වලල්ලක් දැක්කා ඊළඟ තත්ත්වයේ ගිනි වලල්ල දැක්කේ ඊළඟ තත්ත්වයේ කැරකෙච්ච නිසා ඊළඟ තත්ත්වයේ ගිනි වලල්ල දැක්කා තුන්වෙනි තත්පරයේ ගිනිවලල්ල දැක්කේ. තුන්වෙනි තත්පරය තුල කැරකිච්ච නිසා ගිනිවෙන්නේ තුන්වෙනි තත්පරයේ ගිනිවලල්ල දැක්කේ. එහෙනම් පළවෙනි තත්පරයේ දැක්ක ගිනිවලල්ල දෙවෙනි තත්පරයේ දැකලා තියෙනවා. නෑ දෙවෙනි හේතුවේ බලන්න. දෙවෙනි තත්පරයේ දැක්කේ තුන්වෙනි තත්පරයේ දැක්කේ. නෑ තුන්වෙනි තත්පරයේ මේ මොහොතේ බලන්න. මෙන්න මෙයාගේ ඒ මොහොතේ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ඵලය අපිට එවලේ ඇටි හැටියට පේනවා මිසක් ඒ පෙනෙන මායා දර්ශනය එක එක බැල බැඳිලා එකට යන නිසා. එක දිගට පවතින දියක් හැටියට පෙනෙනවා මිස. ඒ මායා දර්ශනය හැවටලා එකසිය ගන්නවා මිස. යථාර්ථයේ බලපුවාම ගිනි පෙනෙල්ල කරකීමෙන් ගිනි වලල්ල හද ගන්න ප්‍රබලතාව තුලින් දැනගන්න ඕනේ ලෝකේ පේන ඇහෙන දේවල් මේ සියලු දේ. පැවැත්මට විද්‍යාමාන දේවල්. මොහොතපාසා ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලියක් නිසා ඒ ක්‍රියාදායමේ මායා දර්ශනයක් අපි ඇති දේවල් කියලා හැවටිලා ඇති දෙයක් නැති කරන්න ඕනේ කියලා අපි ඇති දෙයක් නැති කරන්න කියලා බොහෝ කල් පවතින දෙයක් විනාශ කරන හැටි නම් හිතනවා. දැන් මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන ක්‍රියාදාමයක් නිසා නම් ඒ ඵලයේ මතුවේ. ඒ බඳු ඵලයක් මතුවේ පාන. ඒ ක්‍රියාදාමය එතරම් නැවතුවහම එතරම් මේ ඵලයේ ක්‍රියාත්මක වීම වෙනවා. එන ක්‍රියාත්මක වීම ඉවර කරන ඉස්සෙල්ලා තිබිච්ච එකක් නැති කරා. නෑ හේතුව නැති කරගුවාම ඵලය නැති වුණා. හේතුව කියන්නේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය. ඵලය කියන්නේ ඊට අනුකූලව මතුවෙන ප්‍රතිඵලය. ගිනිපෙනෙල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය ගිනිවලල්ල මතුවීම. එකාකාරව එකාකාරව එක විදිහට පැවතුන එකක්වත් අතල තිබුණේ නෑ. මොහොතක් මොහොතාවින්නා විවිධාකාර වෙනස් වීමේ ක්‍රියාවලියක් නිසා යම් කතාවකට ක්‍රියාත්මක වීමක් නිසා ක්‍රියාත්මක වීමේ නැති වුණා වූ හේතුවක් ඒකේ මතුන ඵලයක් දෙකට අපි කිව්වා හේතු ඵලයක් දැක්කා. ඒක ඇති දෙයක්ද නැති දෙයක්ද පෙරේදා තිබිච්ච දෙයක්ද ආදී අහුවා. අපි එතෙන් දැනගන්නවා හේතු ඵලයේ තේරුම් ගත්තේ නැති නිසා හේතු ඵල ක්‍රියාදාමයේ තේරුම් ගත්තේ නැති නිසා ලෝක සත්‍යය ඇත යන දෘෂ්ටිය කර බැහැලා. නැත යන දෘෂ්ටිය කර බැහැලා. ඇති දෙයක් සහ නැති දෙයක් කියන සංඥාවකින් පිළිද අවිද්‍යාව නිගමනය කර පිළිද ඇත ඇත නැත යන දෙකෙන් ප්‍රශ්නවලට පිළිතුරු හොයන. ඇති දෙයක් තියනවා කියලා ගත්තාම සිද්ධ වෙන්නේ අති සියුම් තැන උතන තමයි වටහා ගන්න ඕන කොට. ඇති දෙයක් තියනවා කියලා ගත්තාම අපිට දෘෂ්ටියෙන් මිදෙන්න බෑ ආත්ම දෘෂ්ටියෙන් මිදෙන්න. ඇතිසේ පේන බව දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඇතිසේ පේන්නේ ඒ ඒ ආකාරයේ හේතු හැලක් හේතු රටාවක් යම් යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වීමේදී මතුවෙන ප්‍රතිඵල රැම ඇතිසේ පේනවා. ඉතින් ඇතය නැතය යන දෙකෙන් කතා කරන්න ගියොත් එහෙම මේක පටලවා ගන්න. ඉතින් ඇත නැත යන විසඳන ප්‍රශ්නේ. හේතු ඇත්තෙන ඵලයේ විද්‍යාමානයි. හේතු නිරෝධනා ඵල නිරෝධයි. ඔය ක්‍රමයට විසඳ ගන්න. ඇත යන්නේ ලෝක සම්මතිය හඳුනන යමක්. හේතු ක්‍රියාත්මක වීමේදී ඵලයක් විද්‍යාමානයි කියන විදිහ දකින්න ඕනේ. නැත යනුවෙන් හඳුන්වන යමක් ඇත්නම් හේතු ක්‍රියා නොවීම නිසා ඵල ක්‍රියා වීමක් ඇතිකමින් නැත යන ස්වභාවයෙන් පෙන්වන්නේ ඒකයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දැක්කහම හේතුඵල ධර්මයේ දැක්කා. හේතු නිරෝධය ඵල නිරෝධය දැක්කා. ඒතර ඊයන්ව කල්පනා කරලා බලවල මුළු ලෝකෙම හැදිලා තියෙන ඔය කියලා. සත්‍යයම සත්පුත්තල ද්‍රව්‍ය වස්තු විද්‍යාමාන වෙන්නේ ඔය හේතුඵල කතාව නිසා. මොන මොහොතකෝ ඒ ඒ හේතු ඵල කතාව ඉදින් නැවතුන. හේතු කතාව නැවතුන. ඒ ඵල කතාව එතනම තුලා. එන ඉතින් අපි දකිනවා ඇතිසේ පිළිච්ච මායාවක් නිසා. එතන ඇති දෙයක් තිබුණ නැහැ කියන්නේ. නම් මේ මායාවල ගෝචරා යත්තාකල් අපි එක බැඳිලා හැදිලා ඉන්නවා. ඒ තාකල් අපි මේක හේතු ඵලයක්ද කියනවත් වෙන්නේ නැහැ. මොකටක් වාසියක් පාසා හදගන්න හේතුවක ඵලයක්දී අපි දැකේ කියලා වෙන්නේ. දැන් මේ ශරීරය මොකද කියලා කිව්වොත් අපි කියනවා මේ කොහොමද මේ ශරීරයට එහෙම කියන්නේ? මේක ඉස්සෙල්ලා තිබිච්ච එකක් නෙවෙයි. දැන් ඊයේ කාබන් දීපේ හදගත්ත එක නෙවෙයි මේ ශරීරය. ඒතර මේකට ඊයේ තිබිච්ච සම්බන්ධ නැහැ. දැන් මේ වගේ අදහසක් අපිට ගන්න ඕනේ. ඇත කියන්නේ ඇයි දාන්න බැරි? අපි ඔහොම අදහසක් ඉන්නවා. අපේ ධර්ම යනව පෙන්නා තියෙන එකක් තියෙනවා අවිඥාලාභී බුද්ධලෙට මේ ශරීරය අතුරුදහන් කරනවා දැන් මොකද වෙන්නේ ශරීරයේ ඇත යන වෙන අපිට දෙල්ලා තියෙන මේ මස්ලේ සහිත ශරීරය ඇති එකක් නානන්නේ ඇතගෙන ඉකමනේ ජීවිත එකක් අවිඥාවලින් අතුරුදහන් කරනවා ඒක මොකද එන ඇතිසේ මිනිස් ශරීරයට මොකද්ද වෙලා තියෙන්නේ? පෙළලා තියෙන්නේ මොකක්ද? මේ සතර මහා භූතයන්ගේ සකස් වෙලා හිටන් සතර මහා භූතයේ යම්කිසි ක්‍රියාදාමයේ ගොල්දෙලා යම්කිසි ප්‍රබල චක්‍රයකට කරකිරලා යන යම්කිසි හැදතලයක් වෙලා තියෙනවා. ඒ ඒ මොහොතේ හැදතලිය නිසා ඒ මොහොත වෙන්නුම් කරලා ඇතිසේ. අවිඥාලාභී බුද්ධිලා මේ හැදතලයේ සකස් කරමු. හේතු ක්‍රියාකලාපේ පාලනය කිරීමේ හැකියාවක් ලැබෙච්ච නිසා ව්‍යාක්ෂණයකින් මේ ක්‍රියාවලිය හදන්න මේ නිරෝධ කරනවා. නිරෝධ කරුවා මොකද උනේ? ඇදිසේ මේ ශරීරය දැනන්නේ. යම් කිසි ද්‍රව්‍යයක් වාස්තුවාකාරයෙන් මේක රත්තරන් කරලා දෙන්න කිව්වොත් විදුලි වාදින රත්තරන් කරලා දෙන්න නම් පුළුවන්. ඒ විදුලි රෝගය. දැන් අපි යකේ හැටි වැත්තක් ඕක. මේ කාකාර ද්‍රව්‍ය වස්තු මේ ලෝකේ හැදිලා තියෙනවා. ගණී බව නේවා සියුම් ඒවා නෙවෙයි විදියට. අපි මේ ක්‍රමසකාවට වහල් වෙලා ඉන්නේ. අපි දේවා පවතින ඒකක හැටියට මෙන්න අපි හැවටෙනවා. ඒවා පාලනය කිරීමේ හැකියාවක් ඒවා යම් විදිහකින් විසිරුවා හැරීමේ හැකියාවක් අපිට නැති නිසා. අපි නිගමනය කරගන්නවා මේක ගණී පාන භෞතික ලෝකය. මේක ඇති ඒවා තමයි මේ අපි එතන එහෙම අදහස් කරන්නේ යමට එනවා. ඇටි එකක් නම් අර හරියට එක මොහොතකින් අඳුරදහන් කරලා නැවලා හිටියා වගේ. දැන් අපි වෙන්නවා මේ එදා දේවදත්ත හාමුදුරුවෝ අජාසත් රජුගේ ළඟට ගිහිල්ලා ඉතින් නොබෙනේන කතා කරනවා. වලවිට බලන කතා කරන කෙනෙක්. අම දේවදත්ත ඉතින් එයා කියනවා. ආගින් බෙරෙන්නේ ඒ වගේ මොකද කරන්නේ පුංචි ළමයි කැරියට නයි ඇගේ මරලවා ගත්ත විදිහට විශ්වාසවරි පොඩි දරුවෙක් හැටියට උන්වහන්සේ උඹලේ හිටියා. මදර රජුලා උඹලේ හිටියා. අජාසතරා තිබුණා. රජුරෝ මදරම බය වුණා. එදිරි රකියා බය වෙන්නවා මම දේවදත්ත. දේවදත්ත ඉස්තිරි. අනේ සාහිණි බය ඉක්මන් කරලා හක්කෙන්නේ. ඔබේ විසින් පිළිසි. ආරණ පාතල හිරු දාගෙන යාගේ විසින් පිළිසි. නැමෙ ධර්මයේ වෙලා තියෙනවා මෙන්න ප්‍රාතිහාර්යය. දැන් ඉතින් මේ සකාය කොහෙද ඔය? මේ කයට හොඳ දුක. පුංචි ළමයෙක් වෙස් ගන්නකොට ඉතිහාසෙ විදිහ කයට හොඳ. ඒක ශරීරයක් හැදීම වෙනවා. ඉස්සරහ හිලෝ කාරක එතකොට ඒ ඉස්සරහ හිට පාත්‍රේ නෝක දුන්නේ සිවුරට නෝක දුන්නේ ඒකක පේනවා අයිතර ඒ විසින් වෙන්නේ ඉන්නවනේ අයි තිබුණා වගේ පාත්‍රේ තියෙනවා සිවුරුත් තියෙනවා හිටි ශරීරයේ තියෙනවා ඔක්කොම තියෙනවා දැන් අන්න ගැඹුරු තැන් මේවා ඉතින් ඔහොම දෙයක් කරන්න ගියාම ඔය මැජික් කතා නේ උදාහරණ එකතු කරපුවා කියලා පස්සේ වෙලක් අය ගෙවල් එහෙම කතා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ශරීරයේ එක කුඹලේ ගොල කොටද වෙන්නේ සිටිනවා යන කොටද නැහැ. ඒ උනාද කියන පුළුවන් නම් හොයාගන්න. තියෙන දේ හොයන්න. ගොල කොටද වෙන්නේ කියලා. ශරීරය කොටද ඇත්තේ වань. බ්‍රහ්මයේ බලන බ්‍රහ්මයාට වෙනවා. කොහෙද කියන්නේ? මෙතනමයි තියෙන්නේ. වශයෙන්ම හොයා ගන්න වෙනවා. ඔයගාගෙන කියන්නේ. ඔයගා හැංගුවේ. බලමුම ගන්න දෙනවා. ඊළඟ යටකොරස වෙන්න හදන උඩකොරස. කතා කරනවා එහෙනම්. මෙතනම ඉතින් පුළුවන් හොයා ගන්න. අත මොකද කාලා වෙලුත් ඉතින් අතේ හැම හැනවා මිස. එතන ඉවරස. දැන් මෙහෙම ඉරිදි ප්‍රාතිහාරයෙන් වෙන්නන්න පුළුවන් වෙන්නේ කොහොමද නිසා. අපි මේ ඇදිසියේ පිළිසිල්ලා අපි හිතාගත්ත ඇදි දෙයක් කියලා. මෙතන තිබුණේ මොහොතක් ගානේ ක්‍රියාත්මක වෙන හේතු પરම්පරාවේ ක්‍රියාඵල ක්‍රියාඵලය. ඒ හේතු પરම්පරාවේ ක්‍රියාකලාපේ වෙනස් කරන්න පුළුවන් නම් යම් බලයකින්. ඒ මොතේම ඒකෙන්ද ඵල પરම්පරාවේ යාකාරීතේ මෙනියම අවිද්‍යාවයි. නම් මේ මහ පොළේ ශක්තිය ලැබුවට පස්සේ මේ මහ පොළොවේ එක දෙනෙක්ව හාරන්නේ නැහැ මොකුත් නැහැ එක දෙනෙක් ගිහිල්ලා කිමිදිලා ගිහිල්ලා තව දෙනෙක් මත ගිනවා එක අවස්ථාවක එක්තරා වික්ෂුන් වහන්සේ නමක් ලා කලෙක මාළු ටිකක් ඇදිලා ස්වාමීන් වහන්සේට මම උන්වහන්සේ බලන් ආවේ උන්වහන්සේගේ ධර්මයක් අහන්න ආවේ. ඉතින් උන්වහන්සේ හම්බෙන්න පුළුවන්. එබර මම උන්වහන්සේ දෙන ආරාධනා කරලා ඉන්නම් කියලා. ඒ ජේතවනාරාමයේ පරිත්‍යාග ළඟදී. එතන මොළ වැටි කිල්ලෙන් ගිහලා මතු වුණා ජේතවනාරාමයේ උන්වහන්සේගේ මේ වැඩ හිටු. මේ කුටි ඇතුලේ මතු වුණා. දැන් අරකට බලලා ඉන්න මොකද්ද උනේ හැමෝම මෙතෙන් යට ගිහලා කියලා. ගිරිජනකුත්. සාමි ආරාධනාවක් කරනවා එන්නේ කුමාරවරු ටිකක් ඇවිල්ලා ධර්මයන් ශ්‍රවණය කරන්න ඕනේ කියලා වහන්සේ. මානේ නම් බුදුන් කියලා තියනවා. ගත්තා යමුද මුස්කාර දියණින් ගා අරගෙන යමතු. ඊට දිවාව උතරෙන්නේ නැහැ කීතරේ. දැන් මෙයාකින් හැවුවත් එහෙම කියන්නේ. බුදුදහමට සිංහලගත විද්‍යාව ගැලේ. සාහිත්‍යය. දැන් මෙහෙම කියන්නේ. නමුත් එන්න හේතුඵල කතාවක් තියෙනවා. ඒක තමයි කියන්නේ මේ ලෝකයේ මේ සකස් වෙලා ඇතිසිරි පිරෙන සියල්ල. මනස මුල් කරගෙන ක්‍රියාත්මක කියලා ගෝචර සකස් වෙන එක්තරා ක්‍රමකතාවක් තිබුණා. ශනික හේතුඵල පරම්පරාව. ඇතිසිරි පින්නන්නේ උත්තරයි. ඒ දියව තමයි විවිධාකාරී එක එකනා පාලනය කරගන්න පුළුවන් අය එක එක ආකාරයෙන් ක්‍රියාත්මක ඉතින් හේතුව නිසා ඇතිසේ පෙන්වන ඵලයක් විද්‍යාමාන කරනවා. ඒ ඒ මොහොතේ හේතුවේ ඵලෙ ඒ මොහොතේ විද්‍යාමාන. ඒ හේතුව ඉතින් අතුරුදහන් වුණා නම් ඒ ඵලෙ එතනම අතුරුදහන්. එහෙනම් මොහොතක් පාසා පවතින හේතුඵල පරම්පරාවක ලෝකයේ කිව්වා මිසක් පවතින දේ කරන ලෝකයේ කිව්වේ නැහැ. මොහොතක්වත් එකාකාර පවතින දෙයක නෙමෙයි ලෝකෙ කියන්නේ. හැබැයි එකාකාරව පවතින හැටි වෙන්නේ ඒ හේතු පරම්පරාවට වහල් වෙලා ඉන්න වහල් වෙලා ඉන්නකම්. අර ඵල පරම්පරාවට වහල් වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවට අපිට යථාර්ථය අනුව ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ වහල් වෙච්ච පරම්පරා ඵල පරම්පරාව තුළ යම්සේ ක්‍රියාත්මක විය යුතුද? යම්සේ පැවැතිය යුතුද? ඊට අනුකූලව පවතින සිද්ධ වෙනවා. ඒසා ලෝක සත්‍යයන් මේ ලෝකය ගැන හිතා ගන්න බෑ ලෝක විදි අචින්තය කියෝකයි. ඒක හිතා ගන්න බෑ මේ ලෝකය කියන්නේ මොකක්ද? පැවැත්ම කියන්නේ මොකක්ද? මේ ද්‍රව්‍ය වස්තු කියන්නේ මොනවද? ඒවා ඔය ආකාරයෙන්ද පවතින්නේ. මේකේ ධර්මතාවය මොකද්ද? අතිසියුම් තැනක ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ මේ සියල්ලම ඇතිසේ පෙන්වන මායාදර්ශන හේතු પરම්පරාවක් විද්‍යාමාන නිසා ඵල પરම්පරාවක් තියෙමුද විද්‍යාමාන වෙනවා. ඒ හේතු නිරෝධ නම් ඒ ඵලයේ දෙනම නිරෝධ වෙනවා නිසා තවත් දෙයක් ඔතන විද්‍යාමානලා තිබුණට ඇතිසේ පෙන්වන මායාවක් මිසක් වෙන දෙයක් ඔතන නෑ කියලා වෙන්නේ නැහැ. මේ මෙතෙන් දැක ගන්න ඕනේ අපි ඔය සෑම සකස් කිරීමක්ම සිද්ධ කරන සංකාරය ගොඩනගන අවිද්‍යාව නිසා ගොඩනැගුවොත් අපි අවිද්‍යාවේ වැඩ පිළිවෙලට වහන්නේයි ඒ ගොඩනැගෙන දේ බුදු වේට සිද්ධ වෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ගොඩනගන්නේ අපේ ප්‍රතිඵලයක් ගන්න. ඒ අවිද්‍යාව තුළ ඉඳගෙන ඒ ප්‍රතිඵලයට විරුද්ධව අපි යථාර්ථයේ ළඟින් ඉඳන්නේ. අපිට වහල් වෙන්න සිද්ධ වෙනා ප්‍රතිඵල වලට. ඒ වහල් වෙලා ඉන්න එකක් ඒකේ තියෙන ඇති தත්ත්වය අපිට දකින්න බැරුව යනවා. මේකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ විඥානය පහදා දෙයි. දැන් මේකත් එහෙම දෙයක්. විඥාන කියලා කියනකොට දැන් අපි දැකපු දැකපු දර්ශනය තුළින් අපි දැක්කේ හේතු පරම්පරාවක ඵල පරම්පරාවක්. ක්‍රියාදාමය පේනවා මිසක් අපි මෙතන ද්‍රව්‍යයක් අත්වක් වෙන් කරලා වෙනන එකක් එතන පේනවා. දැන් වතුර මලක් විදෙනකොට අධි පීඩනයේ වතුර පාරක් එනවා උඩට. යටි සිද්දාව. ඒ කැරේ කැරේ වැටෙනවා. ඇහිපිය ගහනකොට අර සිද්දාවෙන් ආව වතුර ටික අනිතරවල පිටේලා ගිහිලා ආයෙත් වැටලා තිබුණා. හැබැයි බල අපි බලා ඉන්න ඔරේ දිහ පවතින වතුර මලක් පේනවා ලස්සන. දැන් අපි අන්න අපි දකින්නේ. දැන් මේ අපි දැකපු දේ තුල හරියාකාර විමර්ශනය කරලා බලුවා. මෙතන ක්‍රියාත්මක වීම දකින්න දෙයක් ඉතින් හැදුනා. නේද ක්‍රියාත්මක වීමත් වලින් අපි විවිධාකාර ස්වභාවයක් දැක්කා. නැති දෙයක් ඇතිසේ දකින්න. දැනගන්න ක්‍රමයක් ආවා. ඒ කියන්නේ අපි විවිධත්වයක් දකින්න. මේ ක්‍රියාදාමයේ හැර තව දෙයක් දකින්න. සිද්ධ වුණේ ක්‍රියාදාමයක් විතරයි. නමුත් මේ ක්‍රියාදාමයේ විඳලා බැලුවා නම් කොයි දේ තුල බැලුවත් දකින්න හම්බෙන්නේ. ක්‍රියාදාමයක් හැරෙන්න තවත් අතන පවතින දෙයක් නෑ. ක්‍රියාදාමයක් නිසා මායා දර්ශනේ පේන. මෙන්න මේ පේන මායා දර්ශනේ තමයි සසර ගමනේ. අවිද්‍යාවෙන් බැහැගත් නිගමනයේ ගොඩනගාගත ප්‍රතිඵලය තුල ඉන්නකම්. අපිට කොතන හරි අරමුණු කරන්න හම්බ මේ රූපයක මේ ශබ්දයක මේ ගන්ධයක මේ රසයක මේ ස්පර්ශයක ආදි වශයෙන් අපි යමක් අරමුණු කරනවා. ඔන්නේ හේතුඵල ක්‍රියාවලියේ මොහතක් පාස යන ක්‍රියාදාමයේ මායා දර්ශන අරමුණු කරනවා මිසක් මායා ස්වභාව අරමුණු කරනවා මිසක්. ඒ තුලින් ඉපන්දු මායාවක් ඇතිසේ දැනගන්නවා මිසක්. අපිට වෙන දෙයක් දැනගන්න දෙයක් ඔය අතරින් නෙමෙයි. මේ ඥානිය මොකද්ද දැනගන්නේ? මේ හේතුඵල ක්‍රියාදාමයේ ඥානිය දැනගන්න. ඒ ක්‍රියාදාමය නිසා පෙන්වන්නා වූ මතු කරන මායා දර්ශනය මොකෙන් දැනගන්නේ? ඥාන නොවන විඥාණයෙන් දැනගන්න. දැන් විඥාණය හැමිනේ මොකද කරන්නේ? මායාව කසේ මතු කරන ක්‍රියාදාමයේ ඇති දෙයක් හැටියට පෙන්න පෙන්න නවතනවා. මෙහෙම රූපයක් තියෙනවා මෙහෙම සද්දයක් ඇහෙනවා මෙහෙම ගන්ධයක් දැනෙනවා මෙහෙම රසයක් දැනෙනවා මෙහෙම ස්පර්ශයක් තියෙනවා කියලා ඒකක ඇතිසේ නවතරවනවා. ලෝක සත්‍යය ඒ තුල බොරු කරන විඥානවල. ඒක දැනීමක් තමයි. හැබැයි නියම දැනීම නම් මොකද්ද? හේතුඵල ක්‍රියාවලිය හැරෙන්න සවත් එතන පෙන්වන්නේ පෙනී පෙනී තිබුණා. ඒ මායා දර්ශන ස්වභාවය මායා ස්වභාවය හැර. ඒ තුල තවත් රූප කියලා, හද්ද කියලා, ගන්ධ කියලා, රස කියලා මේ ආදි වශයෙන් වෙන් කරන්න එකක් නෑ. ඔය හැමදැනකම තිබුණේ හේතුඵල ක්‍රියාදාමයක් විතරයි යථාර්ථය. නැත්නම් ඇහෙන් බලනකොට දැක්කේ එහෙම එකක් නෙවෙයි. ඇතිසේ පේන රූපය. කණෙන් අහලා අපි අරගත්තේ ඇතිසේ දැනුණ සම්පය. ආග්‍රහණ කරලා දැනගත්තේ ඇතිසේ පැවතුන ගන්ධය. රස කියලා දැනගත්තේ ඇතිසේ පවතින දෙය. විවිධාකාරයෙන් අපි ඒක අඳුරගන්නවා. ස්පර්ශ කියලා අපි ඇතිසේ පවතින ස්වභාවයක් අපි ස්පර්ශ කියලා ගන්නවා. ඔය හැමතරකම සිද්ධ වෙන්නේ මොකද්ද? මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන හේතුඵල ක්‍රියාදාමයක් මිසක් ඓතිහාසිකව කොතන තිබුණේ නැහැ. ඉතුරු හරිය හැවදී. මේ හැවටීමෙන් වෙන්න පුළුවන් හැවටි අපි හැවටුණා කියලා දැනගත්තා නම් අපේ ඥානය පහළ වුණා. ඒක හැවටීමක් මිස ඇත්තක් නෙමෙයි කියලා දැනගත්තා. අපේ ඥානය පහළ ඥාන වුණා. අපි හැවටීමටපත් වෙලා හිටන් ඒක හැවටුණා අපි හැවට අපි හැවටරන්නේ ඒක යථාර්ථය ඇත්තම ඒක හැවටුණා. ඇත්ත හැටියට ගන්නකම් අපි ඉන්නේ විඥාන. දැනීම හරිනේ. ඒ ඥානයක් නෙමෙයි පැවතීම. අන්න ඇතිසේ පැවතීමේ ස්වභාවය එකක්. අවිද්‍යාවෙන් හටගන්න ප්‍රතිඵලය මේ පැවැත්මේ අවසාන මොහොත වෙනකම් පවතිනවා. ඒ විපාකස්කන්ධයේ වෙනින්නේ ගොන්නැගිලි අවිද්‍යාවෙන් නම් ප්‍රතිඵලය. ඒකේ ගෝචරේ හැම දෙයක්ම අවිද්‍යාව සහගත වැඩ පිළිවිල. දැන් අවිද්‍යාව කියන වැඩ පිළිවෙල ගෝචර වෙනකොට අපි ඒකෙන් ලබන ප්‍රතිඵලය තුල ඒකනම හැවටිලා. ඇති දෙයක් දකින්න හැකියි ඇති දෙයක් ඇති ලෝකයක් හැටියට ලෝකේ දකින්න. දැන් රූප දැකේ විඥානීය ශබ්ද දැකේ විඥානීයද ගන්ධ දැකේ විඥානීය රස දැකේ විඥානීයද විඥානයේ විඥානයේද ස්පර්ශ දැකේ විඥානීය. රූප පෙනුන විඥානයේ රූප පේන මොකද විතරයි. මොකද ඒක හේතුඵල ක්‍රියාදාමයක් විඥාන වශයෙන් මතුවලා වෙන්නේ හේතුඵල ක්‍රියාදාමයක් නිසා. ඇති දෙයක් නොවන නිසා. රූප වේරම පොතේදී සත්‍යයෙන් හරිමි. කොහොමද රූප වෙන්නේ? එහේ රූප කිය දැක්කේ මොකක්ද? මොහොතක් මොහොතක් පාසා එකාකාරව පවතින විවිධත්වයට පත් වෙන ක්‍රියාදාමයක් තුළ කාල සීමාවක සම්පීඩනයක් ඇතිවෙන මායා දර්ශනයේ රූපයේ හැබැයි ඒ කියන ධර්මයෙන් ඒක දකින්න නැතු. නෑ නෑ එහෙම එකක් නේ මම බෝධින රූපයක් දැක්කා. ඒ දෘෂ්ටිය ඉන්සා කළත් චක්කු විඥාන තියෙනවා. අන චක්කු විඥානෙ දැක්කා. චක්කු ඥානෙටපත් වුණා නම් එහෙම. අනුරූප දකින්න. ඒ ඥානෙ බැලුවන හරි මොකක්ද අර මායාවෙන් දකින්න එක මායාව හැටියට දකින්න. දැක්කම අපි දැනගන්නවා. ওই පේන මායාවක් නිසා. ඔතන වෙන දෙයක් තිබුණේ ගිනිපෙනෙල්ල කැරක්වීමේ මායාව ගිනිවලවල වශයෙන් පෙරුණා මිසක්. ඒතර ඔය කීරියාගේ පේන ගිනිවලවලක් නෑ කියන එක අපි දකිනවා. ගිනිපෙනෙල්ල කැරකීමේ ක්‍රියාදාමය මොකක්ද කියලා අපි නිසා ඒ ඒ વિશે දන්න නිසා. ගිනිපෙනෙල්ල කරකවන දකින ගිනිවලවල. පවතින දියද කියලා. ඇති දියද කියලා. ඕක කියලා අපි කියන්නේ නෑ. මොකද අපි ඒක දන්නේ නැහැ. නෑ නෑ ගිනිපෙනෙල්ල කැරකෙන මොහොත පාස ඇතින ක්‍රියාවලිය මායා දර්ශනයේ ගිනි වලල්ල වශයෙන් පේනවා. ඒ පේන්නේ එහෙම එකක්. අපි ගිනි පෙරෙල්ල කරකවලා දාගෙන ගිනි වලල්ල දාගෙන ওই විදිහට නිගමනයක් දෙන්නේ. හැබැයි ඔය විදිහට අතිසිවි සූක්ෂම ඒ වගේම ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරනකොට තමයි. අපිට ඇහැට පේනවා කියන දර්ශන මතුවේ. යම් වස්තුවක් ඇහැට පේනකොට සිද්ධ වෙන්නේ ওই ටික. ඔය මායා දර්ශනයක් අපිට පේනවා මිසක් ඇති දිහා පේනවා නෙමෙයි. අනේ ඇති දිහා පේනවා නෙමෙයි කියලා දැනගත්තා නම් විඥානීය පිළිබඳ ඥානය පහළ වෙනවා. ඒ චක්කු විඥානයේ ලෝකදී. අවිද්‍යාවේ ප්‍රතිඵල වශයෙන් ලෝකයේ බලන බලාපොරොත්තු වෙන හටගත් එකද? ඒ විභාගය අයි කරන්න බෑ නේද? ඒ හැය දකින්න ඇහැට පේන. පේන ස්වභාවයෙන් ඇති ඇතිසේ පේනවා. නමුත් ඒක යථාර්ථය බලපුවාම ඒක මායා දර්ශනයක් පමණයි. ඇතිසේ වෙන්නන මායාවක් මිසක් වෙන අහවල් රූපේ කියන එකක් එතන ඇතිසේ පෙරුණට මායා දර්ශනේ පෙන්නුම් කරා මිසක් යථාර්ථය නෑ එතන ඇතිසේ පවතින රූපයක් නෑ. අන්න එහෙම දැනගත්තාම කියනවා චක්කු ඥාන පහළ වෙනවා. හැබැයි විභාග විඥානයේ කියවා පෙර භවයේ අවිද්‍යාවෙන් හටගත් ඇහැ රූපේ ගෝචර කරගන්න මේ ක්‍රම රටාව අපු නිසා තවදුරටත් ඒකම රටාව මැරෙනකන් තියෙන නිසා විඥානය කියන එකේ හටගත්ත මායා දර්ශනේ පේනවා. හැබැයි ඥානවන්තව යථාර්ථය දැක්ක නිසා ඒ විඥානය ඇති දෙයක් කියලා ගන්නෙ නෑ. හරි ගැඹුරු දෙයක්. ඔය ක්‍රමයට ඇහැට පේන කනට ඇහෙන දිවට දැනෙන නාසයට දැනෙන කයට දැනෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය පිළිබඳව. ඇති ආකාරයෙන් වැඩ වුණා. ඒවැ යථාර්ථයේ මොහොතින් මොහොත ක්‍රියාත්මක වෙන හේතුඵල පරම්පරාවක ක්‍රියා පරම්පරාව ඵල පරම්පරාව කැරෙන්නේ. එක මොහොතක්වත් ඉදිරියට ගමන් කරන්නේ නැති. ඒ ඒ හේතුව සමග ගොඩනැගෙන ඵලයක් ඒ හේතු මෙතන පිළිලා යනවා ඇරෙන්නේ. තව දෙයක් නැති මෙබඳු ක්‍රියාදාමයක් ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් අපි ගෝචර කරගන්නවා නිසා. තත්පරයක් හෝ එකාකාරව පවතින රූපයක්, එකාකාරව පවතින සත්‍යයක්, එකාකාර ගන්ධයක් අපිට ලබන්න බෑ. ලබනවා කියලා වෙන්නේ මොකද්ද? ඒ තුලින් ගොඩනගා ගන්නා මානසික මායාවක් නිසා පවතින දෙයක් ඉතින් තිබුණේ නැහැ කියන දැක්කහම මේ ලෝකේ අත්‍යත්වයෙන් ශූන්‍යයි කියලා කියනවා. ඇති භවෙන් ශූන්‍යයි. ඇතිසේ පේනවා ඇති භවෙන් ශූන්‍යයි. අන්න ඒක තමයි. ඒතර යාදක නෑ මොනවා හිතවලින්. හිත කියන්නේ තේ යන්නේ. කරත්ම තුල නාම රූප වශයෙන් යමක් විද්‍යාමාන වෙනවා නම් ඒ සියල්ලම අත්ත්වයෙන් ශූන්‍ය වුණ හේතුඵල ක්‍රියාදාමය පමණයි කියලා දැනගත්තා. ලෝකයේත් එක්ක සම්බන්ධව කරන්න තියෙන එකම හිතවිල්ලකට අදිනවා. මොනවා කරන්නේ? මොනවා හොයන්නේ? මොනවා දැනගන්නේ? මායාව මායාවක් හැටියට දැනගත්තා. ඇතිසේ පේන්නා වූ මායාව ඇතිසේ පේන එකක් කියලා දැනගත්තා. ඒ නිහාට මේක වැදෙන්න හැදෙන්නේ නම් මායාවගේ පීඩා කරන්න දෙයක් නැහැ. මිරිඟුව පස්සේ ගිහලා වතුර බොන්න බැරුවා. මායාව පස්සේ ගිහිල්ලා ආස්වාදය සැලසුමක් ලබන්න බැහැ කියලා දැනගන්න. රූප පස්සේ, ශබ්ද පස්සේ, ගන්ධ පස්සේ, රස පස්සේ, ස්පර්ශ පස්සේ ගිහිල්ලා සැලසුමක් ලබන්න බැහැ. ඒවා මායාවක් කියලා දැනගත්තා නම් හැමතිලා කියලා දැනගත්තා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ බිඳුණා. ඒ පිළිබඳ හිතන හිතවිල්ලෙන් බිඳුණා. ඊට පස්සේ කොහේ සම්මත අන්න ඔක්කොම විහිලා ගියා නේද දැන් නිරෝධය. විඥාන කියන විඥානීය කියන වචනේ ගත්තාම දැන් ඉතින් සකස් වෙන්නේ මෙහෙමයි. මේ විදිහට නැති දේවල් ඇතිසේ මායා දර්ශන ඇති දේවල් හැටියට මේ රූපයක මේ සද්දයක මේ ගන්ධයක මේ රසයක මේ ස්පර්ශයක කියන සනිටුහන් කරගෙන. ඒවලු මානසිකත්වය ගොඩනගා කරනකොට හැම මොහොතක් පාසාම අපිට මූලික විඥානයක් පහළ වෙනවා ඒක තමයි දැකීම. ඇසීම. ගඳ සුවඳ දැනීම. රස දැනීම. ස්පර්ශ දැනීම. අන්න ඒ කියන මට්ටමේ විඥාන පලෙනවා ඉස්සේ. ඊට පස්සේ රූපයක් දැකීම ගත්තට පස්සේ ඒ රූපේ ප්‍රියයි කියලා අරනොත් එහෙම. රූපයක් දැක්කා රූප විඥානය පහළ වුණා. ඒක ලස්සන රූපයක් කියලා දැනගත්තාම ලස්සන රූපයක් කියන විඥානය පහළ වෙනවා. ආ රූපයක් දැකපු විඥානය එකක් ලස්සන රූපයක් කියන දැක්කා කියන විඥානය තව එකක්. දැක මේක පිළිවත් ආමුලාව එකක්. අනේ විඥානය වෙනස් වෙන්නේ. ඊට පස්සේ මේ රූපය පිළිබඳව මම මෙසේ කටයුතු කළ යුතු කියලා හිතක් පහළ වෙනවා. ඒ රූපයත් අසුරු කරලා, ලස්සන රූපයක් කියන එකත් අසුරු කරලා, ඒකන මෙසේ කටයුතු කළ යුතු කියන අවදාහත් අසුරු ගත විඥානය පහළ වෙනවා. ඒ තමයි විඥානය. ඒ කටයුතු කිරීමෙන් මෙසේ මේ සම්පත් මත යා යුතුයි කියලා ගත්තා නම් ඒ මුල් කරගෙන හටගත්තා තවත් විඥාන. මෙන්න මේ විදිහට විඥාන කියන්නේ යම් යම් ආකාරයකින් මේ පැවැත්ම ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන පැවැත්ම තුළ මේ ඒ ආකාරයන්ගෙන් එකින් එකට ආගන්තුක උපක්ලේශයන් වට කරනවා. එකින් එකට විඥාන කිට්ටු වෙන්නේ. එක එක ආකාර ගන්න. අය විඥාන කියන එකේ මූලික ධර්මය මොකක්ද? මායා දර්ශනයකට රැවටිලා ඇතිසේ ගන්න එක තමයි විඥාන කියන මූල ධර්මය. ඒ ගන්නකොට මේ මායා දර්ශන ගැනීම සඳහා ඇහැමුල් කරගත්තා නම් ඒවා චක්කු විඥාන කියනවා. ඒ ශබ්ද ගාන ගැනීමන කනමුල් කරගත්තා නම් ඒ සඳහා හදගන්න යන සෝත විඥාන ඒ බඳු අරමුණු ගැනීමට නාහයෙන් ගන්න ගන්ධය මුල් කරගත්තා නම් ඒවට ගාන විඥාන කියනවා. රස මුල් කරගත්තා ඒවට රස විඥාන කියලා පහත මුල් ගත්තා නම් ඒ වගේම පොට්ටබ්බ විඥාන කියනවා. මේ විදිහට අපි ගන්න ගන්න යම් විදිහට විඥාන කියන වචනේ කියන්නේ මොකද්ද? විකෘති සහගත දැනීමකට ගෝචර කරගත්ත දෙයක් නම් ගන්න ඒවා විඥාන. ඒක එක එක විදිහට ප්‍රවේද වෙනවා ගත්ත ආකාරය. ඇහෙන් ගන්න ඒවා චක්කු විඥාන කියව, කනින් ගන්න ඒවා සෝත විඥාන කියව, නාසයෙන් ගන්න ඒවා ගන්ධ විඥාන කියව, දිවෙන් ගන්න ඒවා රස විඥාන කියව, කයෙන් ගන්න ඒවා පොට්ටබ්බ විඥාන කියව, මනෙන් ගන්න ඒවා මනෝ විඥාන කියව. <coughs> හැබැයි දැන් මේ ගත විඥානය කොහොම අරගත්තට පස්සේ ඔහු ප්‍රියයි මනාපයි වටිනවා කියන අවිද්‍යාවේ දෘෂ්ටියෙන් බැහැසා නම් ගියේ. ඔහු අන්නේකින් බැහැ ගන්නවා එක දිගට. එක්කෝයි දැක විඥාන ඉෂ්ටයි ප්‍රියයි කියන නිගමනය කරනවා. එන අනිෂ්ටයි අප්‍රියයි කියන නිගමනය කරනවා. ඉෂ්ටයි ප්‍රියයි කියන නිගමනය කරගත්තට පස්සේ විඥානය ඇති එකක් හැටියට ගත්ත මුලාසාගත ඉතින් ගත්තට පස්සේ එයා මොකද කරන්නේ? ඊට අනුකූලවම යලි ක්‍රියාත්මක වී ඉති කියලා අදහසක් ගන්නවා. අනේ වතවරයක් කළා. තීරණයක් කළා. මෙසේ කටයුතු කළේ. අන්නේ විඥානයේ ප්‍රියයි මනාපයි නම් ඒක ආස්වාදෙ විදිහට බලාපොරොත්තු වෙන ඒකට අනුකූලව යමක් හිතුවද යමක් කිව්වද යමක් කළාද? අන්න සංඛාර වුණා. ඒ නිසා ඒක ප්‍රතිඵලයක් වශයෙන් මතුවන ආයතයක් දැනීම. ආස්වාදෙ විදීමට හැකියාව යම් අරමුණක් ආවා. අරමුණ සම්පීඩනයක් ලැබුණා. හරි රසන රූපේ රූපයක් දැක්ක හරි ලස්සන රූපයක් කියලා දෙවෙනි අසාරට ගත්තා. කීපයක් එහෙම දාලා හදලා ගත්තා නම් හැඩ වැඩ කරලා නකොත් ලස්සනද කරලා අන්න සංකාරයෙන් වැස්ස. ඊට පස්සේ ලස්සන කරලා බලපු රූපය දැකලා ඉතින් ගත්තා ආයෙත් නැති වෙනවා. ආ සංකාර වලින් ආයි විඥානයක් ආවා. රූපයක් දැක්කා රූපයක් දැක්කම පස්සේ සංකාරවත්ය විඥානංගුනේ කොහොමද? දැක්කම විපාක විඥානයක් ආවා. ඇර රූපයක් දැක්කම අවිද්‍යාවපත්යෙන් අරගත මේ වැඩපිළිලේ මමයි මගේ කියන හදාගත්ත නේන ඇස සහ රූපේ කන සහ ශබ්දය කියවෙන් ඇසයි රූපය දෙක ගත්ත ගමන්ම දර්ශනය වෙනකොට විපාක විඥානය ආවා හැරලා ගත ඇතිරියක් හැටියට මේ පුද්ගලයා කොණ්ඩේ තවුල් කරගෙන ඉන්න ආවහද කෙල්ල කොල්ල ඉතින් මොකද කරන්නේ නාවල කොණ්ඩේ වීකට පිරු ටිකක් එහෙම දාලා හැඩ වැඩ කරලා හොඳ ගවමක් නෙන්න හොඳ මේ ඇචර්ඩ් එකක් තියෙනවා හොඳ අඳුරේ ගන්නකො බලන්න කොහොමද සාද්දයක් පුතා හරි ලස්සනයි වැසලා දෙවෙනි ක්‍රමනේ. අන්න සංඛාරය ගොඩනැගුවා ලස්සනගේ හදාගන්න ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ක්‍රමෙට හිතලා කියලා කරලා හරියට කරගහම ඒක ගොඩනැගිනවා කියන දෘෂ්ටියට ගිහිල්ලා ඉතින් නාවල හදලා ඔක්කොම කරලා හිටා හොඳ ඇඳුම් අඳලා ලස්සන කරලා ඔක්කොම කරලා අරගෙන දැන් ආයෙ දෙවෙනි හැරේ බලන්න. අල්ලන්නේ දැන් දකින්න තව ආකාරයකට. අර කැමර ජරාව ගාගෙන ඉන්න නාව පෙරයිද වේ නාවල සුද්ධ කරලා ඔක්කොම කරලා කීරු දාලා ලස්සන කරලා සුවඳ කරලා ඔක්කොම කරලා හොඳ ඇඳුම් අඳලා වගේ දැන් බලනවා කොහොමද කියලා. දැන් නෑ ලස්සන. අන්න සංකාරපත්‍ය විඥානය පහළ වෙනවා. සංකාරය ගොඩනැගුව මානසිකත්වයක් තිබුණා. ප්‍රියමනාපයක් මුක්ති විඳින්න බලන්න හදාගන්න. ඒ දෙයට බලාපොරොත්තු තියාගෙන ප්‍රියමනාපය ගොඩනගන්න හිතෙන් කායින් වචනේ කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි අර ළමයා නාවල හුද්ද කරලා විරුදාලා අකම් කරලා හැඩවැඩ කරලා අරගෙන කරුම් කටයුතු දෙන්නේ. සංඛාරවාදී විඥාන කියලා ආයෙ තේරුම් නැගලා. ඒ හදපු එක දිහා ප්‍රතිපරිදි එන බලපුවා පේනවා. දැන් නම් හරිලා සරලා. අන්න බැස දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉබලවල මූලයි හිණිගදයි ජරා. දැන් හොදලා බලලා පියුරු දාලා සෙට් එකක් එහෙම දාලා දැන් ඉවරගෙන දැන් නම් කොල්ල හරි සුවඳ. පොඩි එක හරි සුවඳයි දැන්. අයි බලත් බලන්න. අන්න ගොඩනගන සෙට් එකම දාලා ගොඩනගුවේ මොකද්ද සංඛාර. ඊට පස්සේ ඒක දකගෙන ගත්ත දෙවෙනි නිගමනේ දැන් ගඳ එක ගඳයි කියන්නේ දැන් හරි සුවඳ පොළ. දැන් සුවඳ කියන්නේ. මොකෙද ගඳ? අන්න අපි ප්‍රියමනාප දෙයක් ගොඩනගනකම් අපි හිතලා සංකාරවල. ඒකේ ගොඩනගාගෙන ගත විඥානය, මුක්ති විඥානය ගත සංකාරපත්‍ය විඥාන කියලා. දැන් ප්‍රියවන්න මනවන්න විඥාන. මෙන්න මේ විදිහට ගැටෙන පැත්තට තොක් ගන්න ඇල්ල පැත්තට ගන්න. හොඳට ඇදලා වැඳලා ඉන්න. පොඩි බොහොම දුක්පත් දෙනකෙකින් පරම්පරාවේ ඉන්න කට්ටිය ඔක්කොම මෙතන වැඩ කරපෙමු. අපේ කොල්ලෝ කුමාරී කරන්ද කරන්නේ. මරණේ කොල්ල. අර ලොකු මිනිහා කාම මාත්‍රේ අඳගහන. ඇයි බැර කොල්ලෙ ඉන්නේ? අපි ආසන්නේ ඇඳුම් වල ගුණ ගෑන දාඩිය පෙරාගෙන මේක අර කොහොම කැතර ඉන්නවා දකින්න. දැන් ගැටෙන පැත්තට යා කරගෙන ඉන්නවා. අර ගියන් විතර කොල්ලෙ ඉන්නේ. අර කාඳු කුද්ද කරපි. කොපිට මොනවද? ඊට පස්සේ බලමු අර ගාගෙන ඔක්කොම දාඩිය පෙරාගෙන ඉන්නවා. ಆ ಬ್ಯಾಗಿಲ್ಲದ ಹಾಕುವ අන්න දුෂ්ට පැතර හැදුවා විඥානය. අපුණ්‍ය සංකාරයන් නිසා අපුණ්‍ය විඥානය පහළ කරගත්තා. හැබැයි ප්‍රියමනාපෙමයි ගත්තා. අන්න දුක දීලා අන්න අවැරදිලා හතුරේ ගත්තා. ඒකත් ඒ බුද්ධිලා ගන්න බුද්ධිය දෙන්නේ ප්‍රියසිත. මෙන්න මේ ආකාරයෙන් විඥාන පුණ්‍ය විඥාන පාප විඥාන මේ දෙකම පහළ වෙනා ලෝකේ පැවැත්ම හැකියි. මෙසේ වුණා නම් කෙනෙකුට යහපතයි කියලා හිතාගෙන. මේ පැවැත්ම වගේ කරනවා. ඒ යහපත් දේ කරන්න අවශ්‍ය කරන දේක් ඒ අදහමින් කටයුතු කරනකොට අපි ආර කියන පුණ්‍ය සංකාර ගොඩනගනවා. ඊට පස්සේ ගොඩනගමුගේ ප්‍රතිඵලයේ දිහා බලලා හම්බ වෙනවා. අර පුණ්‍ය විඥානය පහළ කරගෙන අතු වෙන මුල පටන් ගන්නවා. මේ විදිහට මේ විඥාන කියන්නේ මෙන්න මේ ආකාරයෙන් සකස් වෙන්නේ. ඉතින් මේ සකස් කරන සකස් කරන දානවල මොකද වෙන්නේ? හදන හදන එක පිළිබඳ පතර සටහනක් ඉදිරි වෙනවා මෙන්න මේ අතීතය අනාගත වර්තමාන තුන් කාලෙට අතීතයේ කරපුවයි දැන් කරන ඒවායි මතු කරන ඉතිේ තියෙන ඒවා සටහන ඔක්කොම එකතුලා සම්පීඩනය කරගත්තාම ස්කන්ධයක් මෙන්න මේ ස්කන්ධය කියන විඥාන ස්කන්ධය සත්‍යය කියලා ගණන් ගන්නකොට විඥාන ස්කන්ධය සත්‍යය හා සම්බන්ධ එකක් නිසා අතීතයේ මතක සටහන යම්තාක් වලට සම්බන්ධද ඒ තා සත්‍යයට සම්බන්ධයි. දැන් කරන ක්‍රියාත්මකයේ යම් තා සම්බන්ධ ඒ තා සත්‍යයට සම්බන්ධයි. මතු අනාගතයේදී බලාපොරොත්තු සදාන වැඩ පිළිවෙල හදලා තියෙන මේ වැඩ පිළිවෙල කොච්චර දුරට තියෙනවද? ඒ තා කරනවා සත්‍යය හා සම්බන්ධයි. සත්‍යයට උසමහත කියන්න බෑ ලොකු කුංචි කියන්න බෑ. කාලේ මෙච්චර කාලය ඇතුළත සත්‍යයක් නිගමන කරන්න බෑ. සත්‍යය වන්නේ අදහවල් දවසේ කියන සත්‍යය වෙන් කරන්න බෑ. සත්‍යය කියන්නේ ඔන්න ඔය විදිහේ පංචස්කන්ධය. මේ සත්‍යාරී ක්‍රියාකලාපයේ වර්තමාන ක්‍රියාත්මක මොහොතේ මෙන්න මෙහෙම අධ්‍යයනයක් පිටු කරනවා කියන එකකින් අධ්‍යයනයක් කියන්නේ. මේ මිනිස් අධ්‍යයනය කියන්නේ සත්‍යාරී වර්තමාන අවස්ථාව. වර්තමාන ස්කන්ධ පංචකය කියන මේකට කියනවා. හැබැයි සත්‍යය කියන්නේ අතීත ස්කන්ධ පංචකයයි වර්තමාන ස්කන්ධ පංචකයයි අනාගත ස්කන්ධ පංචකය කියන තුනේම එකතු වෙන සත්‍යය කියන්නේ. අපි සත්‍යය කියන එක තේරුම් ගන්නන්නේ. සත්‍යය කියන්නේ උතින්. පුද්ගල වශයෙන් දකින්නේ වර්තමාන ස්කන්ධ පංචකය. එතන මේ ඒ අත්දැව ලබා ගන්න. ඒ අත්දැව තුළ ගත කරන කාලය තුළ අපි සම්මතය කරගන්න මේක වර්තමාන අත්දැව. ඔය කාලාත්‍රයේ දාලා බලනකොට බලන ක්‍රමයක් තියෙනවා. ඒකත් එක ක්‍රමයක්. විශාල කාලයන් කාලාත්‍රයේ දාලා බලන්න පුළුවන්. සුළු කාලයන් කාලාත්‍රයේ දාලා බලන්න ඇහි බිය ගන්න මොහොතත් කාලාන්තරයට දාලා බලන්න. ඇහි බිය ගන්න හදන මොහොත අතීතයි ගන්න මොහොත වර්තමානයි ගහලා ඉවරෙච්ච මොහොත අනාගතයි. එතනත් අතිවිය ගන්න මොහොතට උන්නම් ක්‍රියාත්මක කියලා වර්තන කාලාන්තරයක් තියෙනවා. පෙර අත්දැවී ඉඳන් එහායේ අතීතයි මේ අත්දැව වර්තමානයි මෙතනින් මතු අත්දැව අනාගතයි. අත්දැව වශයෙන් දාලා අතීත අනාගත වර්තමාන බලන්න. ඇහි කියන චිත්තක්ෂණයේ කියන අතිසෝක්ෂම තත්ත්වය ඇහි කියන පියවාර වාරය ඇහි පිය ගහන වාරයක් අතුරුසනක් ගහන මොහොතක් කෝටි ලක්ෂයක් කර බෙදලා එයින් පඳුරක් තුළ හට ගන්නවා කියන චිත්තක්ෂණයකට උපාද නිදි වංග කියන අවස්ථාව තුළ ගත්තා. ත්‍විතිය අවස්ථාවේදී වර්තමානයි. ඒතර උපාද අවස්ථාව අතීතයි. වංග අවස්ථාව ආවෙන්නේ නැහැ කානාගතයි. එහෙනම් ඒකෙත් අතීත අනාගත වර්තමානයේ ඵලයට බෙදන්න. ඒක අතීත අනාගත වර්තමාන කියලා එක සම්මතයක් අපිට තියන්න බෑ. අපි සම්මත කරගත හැම දෙයකටම ඒක ඉස්සරේව අතීතයි, ඒ සම්මත ක්‍රියාත්මක වෙන වර්තමානයි, ඒකේ මතුව අනාගතයි. මෙන්න මේ ක්‍රම තුනක සම්පින්ඩනයක් ඇත්ද? අනි සත්‍යය පිළිබඳ ක්‍රියාත්මකයේ සම්පින්ඩනය තුන්වෙනි කියන සත්‍යය කියන්නේ සත්‍යයේ හැටි කොහොමද ඇහුවොත් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝභ පසුපස යනවා සත්භාව හොයාගෙන ක්‍රියාත්මක වෙවි ඉන්නේ කරන්න කියන හවදේ. අතීතයත් අල්ලත් නැහැ අනාගතයත් අල්ලත් නැහැ වර්තමානයත් අල්ලත් නැහැ තුන් කාලයම අල්ලගෙන සද්ධාම හැටියට හිතාගෙන වැදගත් දේවල් කියලා හිතාගෙන ඒ පසු පස්සේ හබා යන්නේ අන්තාක් දුන්න. ඒ තාක් කලකට සත්වයා කියන්නේ සුදු. ඒ හබා යන හේතු ඵලයක් වශයෙන් ලැබු වර්තමානයේ අධ්‍යයනයක් ඇත්ද? ඒ සත්‍යයේ වර්තමාන අධ්‍යයනය කියන්නේ සුදු. වර්තමාන අවස්ථාවේ පේන බල්ලා බලලා මිනිහා ආදි වශයෙන් එකක් අරින් සත්‍යය කියන්නේ එයි කිව්වොත් එහෙම සත්‍යය සම්පූර්ණයෙන් දැකලා නැහැ. මේ සත්‍යය අතීතයේ ස්කන්ධයන්ගෙන් වෙන් කරන්න බෑ. සත්‍යය අනාගත ස්කන්ධයන්ගෙන් වෙන් කරන්න බෑ. සත්‍යය වර්තමාන ස්කන්ධ පද්ධතිය කරන් ක්‍රියාත්මක වෙන්නේ. උතන සත්‍යය ක්‍රියාත්මක කරනවා. ඒ තමයි විඥානය කියනකොට අතීතයේ අරමුණු කරගෙන හටගන්න සාහකල් හිත හටගන්න ඒවා අතීත විඥාන. අතීත විඥාන අත්හැරලා අතීතයේ මුල් කරගෙන අරමුණු කරමින් වර්තමාන මොහොතේදී අතීතය අරමුණු කරගෙන විඥාන ගොඩනගන්න කියනවා. අතීත විඥාන හා වැදෙනවා. අනාගතයේදී ගොඩනගාගත මානසික අදහස් වලට වැදිලා එකක්. ඒ මත ඒ ඒ ප්‍රයෝජනෙ ගන්න ක්‍රියාත්මක වෙන තාක්කල්. ඒ බලාපොරොත්තු ඉෂ්ටදී අත්ද කරගන්න උත්සාහ කරමින් බීජ කරමින් කටයුතු කරන තාක්කල්. අනාගත විඥානස්කන්ධය හැදෙති. වර්තමාන ක්‍රියාත්මක වෙන්නේ අදහස් වල. වැදිලා හිඳලා ඉන්න තාක්කල්, භුක්ති විඳින තාක්කල්. ඔව් වර්තමාන විඥානස්කන්ධයේ වැදිලා. ඒ තාක්කල් වල විඥාන නිරෝධයක් හිත නිරෝධ කරනවා කියන එක නෙවෙයි විඥාන නිරෝධ කරනවා කියන්නේ. ඔය අතීත අනාගත වර්තමාන කියන තියෙන තුන් කල්ලි අරමුණු වලට බැඳලා තියෙන යමකින්. ඒවා වටිනවා කියන අවිද්‍යාවේ දෘෂ්ටියෙන් ඒවා සමබලු චන්දරාගය නැමැති දෘෂ්ටිය ගොඩනගන. මෙන්න මේ ඒ සඳහා වැදෙන චන්දරාගය නැමැත්තෙන් තමයි මේ මොහොතේ ගොඩනගන්නේ මේ දේ සමග බැඳී. දැන් චන්දරාගය කියන්නේ පවතින එකක් නෙමෙයි. අර අවිද්‍යාවේ දෘෂ්ටියෙන් ඒ අරමුණ එනකොට ඒ අරමුණ සමග මතුවෙන. අතීතයේ යමක් සිහි කරනකොට ඒකෙදි ප්‍රියමනාපය පැදුණා ඒ වෙලා තියෙන අතීත සඳහා ආදීමතු. ඒ අරමුණ මුල් කරගෙන. තාටින් අනාගතයේ මුල් කරලා සඳහා පැදුණා නම් ඒ සඳහා ගොනෙච්ච සඳහා ආදීම තමයි අනාගතය අල්ලා. මේ චන්දරාණිය කියන්නේ අපි ළඟ පැත්තකින් තිබිලා අල්ලන් තියෙන වෙනම එකක් නෙවෙයි. ඒ ඒ මොහොතේ අරමුණත් එක්කලා මුල් නැගෙන්නේ. අවිද්‍යාව කියන්නේ එහෙම. ඒ ඒ මොහොතේදී අවිද්‍යාව අවිද්‍යාව ක්‍රියාත්මක වෙන හේතු තිබුණා. ඔකට අවිද්‍යාව අනුසය තිබුණා කියන්නේ. අවිද්‍යාව අනුසය කියන්නේ අවිද්‍යාව නෙමෙයි. අවිද්‍යාව මතුනහම කියන පරිඋත්ථා මතුනා. මතු වෙන තිබුණා හේතු තිබුණා. ඒර කියන අනුසය. අන්න අවිද්‍යාව අනුසය තිබුණා නම් චන්දරාගේ නැගෙනවා. චන්දරාගේ කොල්ලගෙන ඉන්නේ. ඊ අරමුණ කොල්ලගෙන ඒ අරමුණ ඇසුරු කරගෙන තමයි ඔක්කොම නැගෙන්නේ. යථාර්ථයේ බලවකම මේ සත්‍යය කියලා වෙන්නේ. වෙන් කරලා තේමා කරලා ප්‍රමාණ කියන්න. ක්‍රියාත්මක වෙන සත්‍යය කියලා ක්‍රියාත්මක වෙන දෙන හිද්ද වෙන්නේ. ඒ මොහොතේ ක්‍රියා මාත්‍රයන්ගේ ක්‍රියාදාමයන් විතරයි. මේ දෙවැත්තම තෝරගන්න. සත්‍යය තෝරගන්න ඕනේ. සත්‍යයගේ පැවැත්ම ක්‍රියාත්මක වෙන හැටි තෝරගන්න. මෙතෙදි යථාභෝධය ලැබුණා නම් අන්නේ මොකද මේ පටන් ගන්න අනුසය මිදිරන්නේ. විද්‍යාව පහළ වුණා අවිද්‍යාව විදුණා. එහෙනම් මොන විදිහේදී අරමුණා චන්දරාගය මත එන විදිහක්. චන්දරාගය කියන්නේ අවිද්‍යාව නිසා මතුවෙච්ච දෙයක් නිසා අවිද්‍යාව දුක් කරපු දැන පටන් මොන අරමුණක් දැක්කත් චන්දරාගයෙන් බැඳීමක් හටගන්නවා. එනවා චන්දරාගයෙන් බැඳීමක් නැත්නම් ඒ අරමුණ පෙන්නුනට දැනුනට ඒ අරමුණත් එක්කලා සම්බන්ධතාවය වෙනවා සත්‍යයගේ වේගය. සත්‍යත්‍ය හා සම්බන්ධය වෙනවා. එන විපාකස්කන්ධය ඵල දිලා මැරණ ගතියි සත්‍යත් එහා සම්බන්ධ නැති නිසා සත්‍ය කියන යෝනි උප්පත්තියකට සම්බන්ධ කරනවා. උපත කියලා නේද? හරි ගැඹුරු විශ්ලේෂණය තේරුම් ගන්න අමාරුයි. මේ විඥාන ස්කන්ධ කියන්නේ ඒකයි. මේ දකින විඥානි ආදි වශයෙන් ආයතන වෙන්නේ එහෙමයි. ඇහැ කියන්නේ ආයතනයක් කරගත්තොත් එහා ආයතනය. නැත්නම් එහා බූරුව. එහා කියන්නේ බූරුවක් විතර. චක්ක ආයතන චක්කු චක්ක ආයතන වේද චක්ක ආයතන චක්කු වේ. ප්‍රශ්නයක් අහලා ඉතින් අපි ධර්ම විග්‍රහ කරනවා. චක්කු චක්කු වේ චක්ක ආයතන නොවේ. චක්ක ආයතන චක්ක ආයතන වේ චක්කු නොවේ. සෝත සෝත ආයතන වේද සෝත ආයතන සෝත වේ. තව ප්‍රශ්න දෙයක් අහන්න. සෝත සෝත වේ සෝතායතන නොවේ. සෝතායතන සෝතායතන වේ සෝත නොවේ. ගාන ගානායතන වේ. ගානායතන ගාන වේ. ආයතන ප්‍රඥාක. ගාන ගාන වේ. ගානායතන ගානායතන ගානායතන වේ ගාන නොවේ. දැන් ආසය ගානායතන නෙමෙයි. එතකොට නාසය ගන්ධායතන නෙමෙයි. නාසයේ නාස නේද නාසයේ ගන්ධායතන වේද ගන්ධායතන නාස වේද ගානේ ගන්ධායතන නේද වෙනවා දැන් ගානේවත් නාසයේ නාසයේ වෙනවා ඒක ගන්ධ ආයතනෙ නෙමෙයි ගන්ධ ආයතනෙ ගන්ධ ආයතනයක නාසෙක දිව රස ආයතනෙ වේද රස ආයතන දිව වේ දිව දිව වේ රස ආයතන නෙමෙයි රස ආයතනෙ රස ආයතනෙ වේ දිව නෙමෙයි කාය අර හරිද කාය කායාතන කාය ආයතන වේ කාය ආයතනේ කාය වේ කාය කායාතන කාය කාය වේ කාය ආයතන නුයි කාය ආයතන කාය ආයතන වේ කාය එහෙනම් ඇස චක්කු චක්කායතන වෙන්නේ නැහැ චක්කායතන චක්කු වෙන්නේ චක්කු චක්කායතන ගන්නේ මොකක් නිසාද ඇසට යම්කිසි රූපයක් කෙරෙහි චන්දරාගයක් විඳයි. අන්නේ රූපය චන්දරාගය ග්‍රහණය කරන තුරු ඇස රූපේට ආයතනයක්. ආයතනයේ ක්‍රියාව කියන්නේ චන්දරාගය. දර්ශනයේ පිළිබඳ චන්දරාගයේ තියෙන තාකල් ඇහැ දර්ශනයේ ආයතනයක්. ශ්‍රවණයේ කිරීම පිළිබඳ චන්දරාගයෙන් ඉන්න තාකල් ඒ චන්දරාගයේ වර්ණගෙන තාකල් කන ශ්‍රවණයේ ආයතනයක්. නෑ වටිනාදයක් මට බලන්න කියලා අල්ලන්න දෙයක් නෑ අහන්න කියලා අල්ලන්න දෙයක් නෑ ගඳ සුද්ධ වටිනවා කියලා අල්ලන්න දෙයක් නෑ රහ වටිනවා කියලා අල්ලන්න දෙයක් නෑ පහත වටිනවා කියලා අල්ලන්න දෙයක් නෑ හිතවිලි වටිනවා කියලා අල්ලන්න දෙයක් නෑ කියලා යන්ත්‍රේ චන්දරාජේ දුර වේලා ගියා නම් ඇතකන දිවනාසේ ශරීරය මල තියෙනවා ආයතන නිරෝධය අන්න සලායතන නිරෝධය කියනකොට ඇතකන දිවනාසේ ශරීරය මන ආයතන වුණා නම් එහෙම අරිහත්ත්වයටපත් වෙනකොටම ඇතකන දිවනාසේ ශරීරයයි දකින්න හම්බෙන්නේ දැන් මොකද්ද උනේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, සබ්බ වෙන චන්ද රාගය නිරෝධ වෙච්චහම අසකන දිවනාසය ශරීරෙන් ගම කූඩු විතරයි. මේක ශරීරයේ ශරීර කූඩුව කියන කුරුදිරට ඉස්සරහ. මේ සකාන කූඩු, ශරීර කූඩු. ඔය විදිහට තමයි භාවිතා කරන්නේ. මේක ආයතනයක් රේකියවත් උනේ නේ. කූඩුව කියන්නේ හොඳ වල ලස්සන උපමාවක්. මේ ආයතන වෙන්නන්න ලස්සන උපමාවක් තමයි කූඩුවේ උපමාව. ප්‍රාණ කූඩුව, ශරීර කූඩුව කියන මේ වචන දෙක මේකට භාවිතා කරනවා. මේ ප්‍රාණ කූඩුවයි ශරීර කූඩුවයි කියලා කිව්වේ ඇයි? අපි කඩේ කූඩුවක් කරන්නේ. කෙනෙක්ගෙන් අහනවා මේක මොකක්ද? මේක කූඩුවක්. අපි වර මයින්ඩින් දානවා. දැන් මොකක්ද? දැන් මයින් කෝලිවා. මයිනාකලා දාන ගිර දැම්ම කර. දැන් ගිරා කෝලිවා. ගිරවත් හකලා හාවැටිය දා. දැන් දැන් හා කෝලිවා. ඔක්කොම සතුටි හකලා දැම්ම ගත්තා. දැන් කෝලිවා. දැන් කෝලුව වෙනස් නෙවෙයි. ඒ කෝලුවම හා කෝලුවත් වුණා, මයින් කෝලුවත් වුණා, ගිරා කෝලුවත් වුණා. බලු පැටිය දාන බලු කෝලුවත් වුණා. අර කෝලුවේ එහෙම. දාපේක අයින් කරලා දාන එක එකක් දාන්න නැතුව නිකම්ම කෝලුවක්. මෙන්න මෙයාගේ එක රූපයක් පතේ හඹා යන තාකල් ඇහැයකට පරිහරණය කරන තාකල් බැලීමේ ඉවරයක් නැති තාකල් දර්ශනීයට ඇහැ ඇහැ නැමැති ගුණුව දර්ශනීයට දැම්මම ආයතනයක් වෙනවා අන්න ආයත්තානීවත් එකතු කරන ස්ථානීය කියන ආයත්තානේවත් ආයතන ආය කියන්නේ එකතු කරන තාන කියන්නේ ස්ථාන ආයත්තාන කියන්නේ එකතු කරන ස්ථාන මොනවද රූපය එකතු කරන ස්ථානයේ චක්කායතන. ශබ්දය එකතු කරන ස්ථානයේ සෝතායතන. ගන්ධය එකතු කරන ස්ථානයේ ගාහනායතන. රසය එකතු කරන ස්ථානයේ දිවහායතන. පාස එකතු කරන ස්ථානයේ කායායතන. එකතු කරන බලාපොරොත්තු වෙලා අතැල්ලා කියන අවිද්‍යාව තුළ කෝණු විතරක් තියෙන ආයතන වල. යම්කිසි ස්ථානයක ගියක් තියෙනවා. ඔක පසු වෛද්‍ය වැඩ කරත් මේ හතුන් පිළිබඳව බේරෙන්න ආදී පසු වෛද්‍ය පරිවර්තන ගමන ආයතන පසු වෛද්‍ය ආයතන ඊට පස්සේ එකක් ගියා ගියා ග්‍රාමීය බැංකුවක් ඇතුළේ බීජේක ගමන ආයතන දැන් ග්‍රාමීය බැංකුව ආයතන ඒ දෙක වරක් ගියා දැන් මොකද දැන් තියෙන කරන්නේ අන්න ගිය ආයතනය උනේ උනේ නැද්ද ඇතුලේ කරපැඩ පිළිවෙල යක මන මනවරණ රූප පිළිබඳව අවිද්‍යාවෙන් ගත දෘෂ්ටියෙන් යුක්තව ඉන්න තාක් චන්දරාගේ ගොඩ නැගි නැගි රූප පස්සේ යනවා ඇහැට. ගිහින් ගිහින් අසුර ගණතා කරව චක්කායතනෙ මේරෙන්න බැහැ. චක්කායතනයක්. යම් දාසක අසාර අනිත්‍යයි දුක්ඛයි ආත්මයි කියලා යථාර්ථය දැකලා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ දර්ශනයන්ගේ මට ගන්න හරයක් නෑ කියලා අතට කියලා. ඒ සමගම චන්දරාගේ කෙලවර. රූප පේනවා අල්ලන්නේ. ආයතන කරේ. සද්ද එනවා අල්ලන්නේ. ආයතනය කරගත්තේ නැහැ. අන්න ස්වභාවය. ආවා කියලා මිසක් ඇල්ලුවේ නැත්නම් ඒක පීඩන ස්ථානයක් වෙලා නැහැ. එයා යකිරි චන්දරාගය හටගත්තා නම් එතන තණ්හාව හටගන්නවා. චන්දරාගය දුරුණා නම් දර්ශනීය පිළිවඳව දර්ශන කාර්යය හටගන්නේ විදියක් නෑ. එහෙනම් එතන තණ්හා වෙන්න විදිහක් නැහැ. තණ්හා නිරෝධන, අපාදාන නිරෝධය, අපාදාන නිරෝධන, භව නිරෝධය, භව නිරෝධන, ජාති නිරෝධය එනවා. ජරා මරණ ශෝක පරිදේ උප නිරෝධය. ක්‍රියාත්මක වෙන විදිහ. ඒතරම නෑ. මෙන්න මේ විදිහට ආයතන නිරෝධ කරගත්තොත් පැවැත්ම ඉවරයි. ඒ තරිහත්. ඉතින් අපි දැනගන්න පුළුවන් උතේ අපිට ඕන නම් විඥාන නිරෝධ කරගන්නත් විඥාන විඥානය හැටියට දැනගෙන විඥාන වලට හේතුව දැනගෙන ඒ විඥාන නිරෝධ කරොත් නාම රූප හලයත් ස්පර්ශ වේදනා තණ්හා ආපාදන භවජා ජරා මරණ ඔක්කොම නිරෝධ කියන පරිත්‍යාම්පන්න ඒකේ තේරුම අරගෙන ඒ සඳහා කර යුතු මාර්ගය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යථාර්ථය දැකලා පැවැත්මේ ආදීනව සීකරමින් අතරින් වෙන්නේ විනි කෙලවර කිරීමේ ආනිසංසකින් නිවන ආනිසංසකින් මේ විදිහේ සීකරමින් ගියාම සියල්ල පූර්ණ වෙන යථාභූතින් පූර්ණ වායටපත් වෙනවා. එන එදාට එන්නේ විඥාන නිරෝධය. අනේ විඥාන නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැකලා මගන් ගමන ඉදෙන විඥාන නිරෝධ වෙනවා. ඒකත් නිවන්. සංඛාර තේරුම් අරගෙන සංඛාර වලට හේතු වන චන්දරාගේ පැදෙන හේතු විද්‍යාව තේරුම් අරගෙන සංඛාර වලට හේතු ඒ චන්දරාගේ පැදීම බව දැනගෙන ඒ සංඛාර නිරෝධ කරපුවාම විඥාන නාම රූප සලආයතන ස්පර්ශ ආදී සියල්ල නිරෝධයි දුකේ නිදහස් කියලා දැනගෙන. ඒ නිරෝධ කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ සංකාරය කිරීම චන්දරාගය අත්හැරිය අත්තරම ක්‍රමයක් ඇද්ද. ඒ ආරයට අනිවාර්ය අනුගමනය කළා නම් චන්දරාගයෙන් නිරෝධ කරුවාම සංකාර නිරෝධය. ඒකත් නිවන් මාර්ග අරිහත්ත්වයටපත් වෙනවා. මේ ඔය ක්‍රමයට අරිහත්ත්වයටපත් වෙන්න ඕන නම් සංකාර දැනගෙන සංකාර වලට හේතුව දැනගෙන සංකාර නිරෝධය දැනගෙන සංකාර නිරෝධ මාර්ගය දැනගෙන මේ මාර්ගය අනුගමනය කරලා අරිහත්ත්වයටපත් වෙනවා. ඔන්න විඥාන තේරුම් අරින්න විඥාන වලට හේතුව තේරුම් අරින්න විඥාන නිරෝධය තේරුම් අරින්න විඥාන නිරෝධයට මාර්ගය වල අරියත්තායක මාර්ගය තේරුම් අරින්න යන්න ඕනේ කරා නම් ඒ දුරි හරියත්තරපත් වෙන්නත් නාම රූප තේරුම් අරින්න නාම රූප වලට හේතුව තේරුම් අරින්න නාම රූප නිරෝධය තේරුම් අරින්න නාම රූප නිරෝධයට අවශ්‍ය කරන ආර්යත්තායක මාර්ගය තේරුම් අරින්න යන්න ගමනේ කරොත් එයාට හරියත්තරපත් වෙනවා සලායතන තේරුම් අරින්න සලායතන වලට හේතුව තේරුම් අරින්න සලායතන නිරෝධී තේරුම් අරින්න සලායතන නිරෝධීන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්න අනුගමනය කරොත් සලායතන නිරෝධී හරියට තේරුම්පත් වෙන්න පුළුවන්. ස්පර්ශ තේරුම් අරින්න ස්පර්ශයෙන් හේතුක තේරුම් අරින්න ස්පර්ශ නිරෝධී තේරුම් අරින්න ස්පර්ශ නිරෝධීන ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්න අනුගමනය කරොත් ස්පර්ශ නිරෝධී හරියට තේරුම්පත් වෙන්න පුළුවන්. වේදනා තේරුම් අරින්න වේදනාවට හේතුව තේරුම් අරින්න වේදනා නිරෝධය දැකගෙන තේරුම් අරගෙන වේදනා නිරෝධයට අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ප්‍රතිඵලයේ වශයෙන් වේදනා නිරෝධ කිරීමෙන් අරිහත්ත්වයටපත් වෙනවා. තණ්හාව දැනගෙන තණ්හාවට හේතුව දැනගෙන තණ්හා නිරෝධය දැනගෙන තණ්හා නිරෝධයට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙන ඒ අනුගමනය කරලා තණ්හා නිරෝධ කරොත් එදිනුත් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. උපාදාන තේරුම්ගෙන උපාදානයේ හේතුව තේරුම් අරගෙන උපාදාන නිරෝධය තේරුම් ගන්න උපාදාන නිරෝධ මාර්ගය වන ආර්යතාංග මාර්ගය වටහාගෙන තේරුම් ගන්න. ඊ අනුගමනය කිරීමේ උපාදාන විරෝධ කරොත් එයාට සරිහත්තරපත් වෙන්න පුළුවන්. භවයේ තේරුම් දෙන භවයට හේතු වෙලා තේරුම් දෙන භව නිරෝධයේ තේරුම් දෙන භව නිරෝධයේ තේරුම් දෙන ආර්යතාංග මාර්ගයේ තේරුම් දෙන අනුගමනය කිරීමෙන් භව නිරෝධ කරගත්තාට සරිහත්තරපත් වෙන්න පුළුවන්. ජාතිය තේරුම් ගෙන ජාතියට හේතුව තේරුම් අරගෙන ජාති නිරෝධය තේරුම් අරන් ජාති නිරෝධයට හේතු වෙනා වූ ආර්යචායන වාර්ය අනුගමනය කිරීමෙන් ජාති නිරෝධ කරගත්තාට එදාට හරියට හතරපත් වෙන්න පුළුවන්. ජරා මරණ තේරුම් ගෙන ජරා මරණ වලට හේතුව තේරුම් ගෙන ජරා මරණ නිරෝධය තේරුම් ගෙන ජරා මරණ නිරෝධයට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ජරා මරණ නිරෝධ කරගත්තා නම් හරියටවත් වෙන්න ඕනේ. ඔය ක්‍රමෙට සුවාසුරු 17 ධර්මස්කන්ධය අතුරින් හරියටවත් වෙන්න ඕනේ. 84000 පුදුරු වැඩ ඉන්නවා කියන ධර්මය. හරියටවත් වෙන්න ඕන ක්‍රම 84000. ඉතින් අපිට 84000 එකක් ගන්න හැද? දෙකේ ගැළවෙන කරගෙන වඩා ගත්තාම මේකෙන් තවට මාර්ගයක් තියෙනවා. උදා කියන ගන්න දෙයක් වත් ආගෙන තර්කවාද පතුරවා ගන්න දෙයක් අත විතර වල නෑ. භාවනා කිරීමේ සිද්ධ කරන්නේ ඒකට අවදි පසුතලය හදන එකයි. චන්දරාගය දුරු කරන ප්‍රඥාවයි. විදර්ශනා ප්‍රඥාවෙන් චන්දරාගය දුරු වෙන්නේ. විදර්ශනා ප්‍රඥා පහළ කරන පන්සලේ භාවනාවේ ලැබෙන සමාධිය. ආර්ය සමාධියක් නැත්නම් ආර්ය සමාධියදී අමුතුවේ කරන්න දෙයක් නැහැ චන්දරාගය නැති කරන්නේ. ප්‍රඥාව ඒ සමග බැඳෙනවා. මේ සමාධිය සමග නැගිලා ඉතින් චන්දරාගය දුරු කරනවා. දැන් හිතෙන් පාලනය කරගන්නවා කියලා කියන වචනේදී ක්‍රමයක් දැනගන්න ඕනේ. ඒ හිතෙන් පාලනය කරන්නේ කුමක් නිසාද කියලා දකින්න ඕනේ ඉතින්. දැන් අපි හිතන්න කොහොමද දෙයක්. අපි යමක් කරනකොට ඥාන සම්පවිත්ත වෙනවා. ඥානයේ සමග ප්‍රඥා සම්පවිත්ත අපි ඒක දකින්න ඕනේ. අපි හිතෙන් හිතෙන් යමක් පාලනය කරනවා කියන්නේ කුමක් සඳහාද කුමකටද කියලා දැකලා තියෙන්න ඕනේ. ඔව්. ඔව්. ඔව් ඒක පාලනය කරගන්නවා. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ කේන්තියාම කියනකොට කේන්තියාම පාලනය කරගන්න මම කුමක් කරගන්නද? මම මේ කුමක්ද කරේ? ඒක මොකද සිද්ධ වුනේ කියලා දකින්න ඕනේ. දැන් මෙහෙම හිතා ගන්න මේක දකින්න ඕනේ. යම් විඥානයක් ද්වේෂ සහගත වුණා. යම් මිතක් ද්වේෂ සහගතව පහළ වෙනවා. මේ ද්වේෂ චිත්තය අපිට විනාශය සිද්ධ කරනවා. ද්වේෂ චිත්තය නිසා කවදාවත් යහපතක් සිද්ධ කරන්නේ නැහැ. ඇති කරන්නේ දුගතිය. ඇති කරන්නේ විනාශය. එහෙනම් ද්වේෂ චිත්තය දැනගන්න ඕනේ. ද්වේෂ චිත්තයට හේතුව දැනගන්න ඕනේ. මොකද හේතුව? අපිට ද්වේෂ චිත්තය නරකයි කියලා දැනගත්තා. ද්වේෂ චිත්තය නොකරින්තක් ඉවත් කරින්තක් කියලා දැනගත්තා. ද්වේෂයේ යම් තැනක පහළ වෙන්නේ නැත්නම් ද්වේෂක් සේනා නිවන බව දැනගන්න. ද්වේෂයේ යම් තැනක ගොඩ නැගෙන්නේ නැත්නම් තත්ත්වයටපත් වුණා. එතන ද්වේෂක්ෂය. ද්වේෂක්ෂය නිබ්බා. එකක් නිවන. එහෙනම් අපිට ඕනකම තියෙන්නේ ද්වේෂයක් සේ කිරීම තුළින් නිවන් අවබෝධ කිරීම. අපි දැනගන්න ඕනේ මේ ද්වේෂයක් සේ වුණාම නිවි යනවා සැනසී යනවා. නම් ද්වේෂය අපි ළඟ නැගෙනවා නම් ඒක අපිට නිවෙන්නේ නැහැ සැනසෙන්නේ නැහැ. එහෙනම් අපි ද්වේෂයේ අපි ද්වේෂයේ ද්වේෂය හැටියට දැනගන්නවා ද්වේෂයේ හේතුව දැනගන්නවා. අන්න ඊළඟ බලන්න ඕනේ. ඇයි මේ ද්වේෂය හටගන්නේ? දැන් ද්වේෂය ආවෙන බව දැනගත්තා. ද්වේෂය විනාශයට හේතු වෙනවා, දුක් විඳින්නට හේතු වෙනවා, භවයට හේතු වෙනවා. නිවීමට හේතු වෙන්නේ නැහැ. යම් දේශයක් ෂේ වුණා නම් ඒක නිවීමට හේතු වෙනා දුකින් නිදහස් වීමට හේතු වෙනවා. එනහරි ඇති දෙන ආදීනව දැක නැති දෙන ආනිසංස දැක. ද්වේෂයේ ඇති තැන තිබෙන ආදීනව. ද්වේෂයේ නැති තැන තියෙන ආනිසංස පරි තේරුම් ගත්තට පස්සේ අපිට තීරණයක් එනවා. ආදීනව ගෙනෙන්නා වූ දේශේ අපි ළඟ නිරෝධ වුණා. දේශ නිරෝධ. අපිට තියෙන දාහේ ඉවර. මේ නිවීම සැලසීම නිසා නිවනේ ආනිසංසය ලැබෙනවා. දැන් දේශේ ඇතිදෙන මහ විනාශයක් ඇතිදෙන හොත. ඥානය ඥානින් යුක්තව තීරණයක් කරා. දැන් අපිට ඕනකමක් තියෙනවා දේශේ නැති කරගන්න. ඇයි මේ දේශේ නැති කරගන්න හදන්නේ කියලා හෙව්වා. දේශාක්ෂය වෙලින් බා. ද්වේෂක්ෂණය කිරීම දිවීම ශක්තිය මෙතන තියෙනවා. මේ ද්වේෂය තිබුණාම ඒතර දැවෙනවා දැවෙන්නේ. දුවතිය කෙලවරක් ඉන්න බෑ සසරෙන් මිදෙන්න බෑ. ඒකම ආදීනව. ඒක අර කොහොමද ද්වේෂය තිබුණාම මොකද යන්නේ නිකන් ඉන්න බෑ. කොහොමද නැති කරගන්න. ඉදාරය සරසන. ඉදාරය නිවි. අන්න තීරණයක් ආවා. දැන් අපිට ඕනකම තියෙනවා ද්වේෂයෙන් මිදෙන්න. ද්වේෂයෙන් මිදෙන්න නම් අපි ඊළඟට බලන්නේ ද්වේෂයෙන් මිදෙන්නේ කොහොමද? ද්වේෂයෙන් මිදෙන්න ද්වේෂය අරගන්න හේතුව මොකද හොයන්නේ? ද්වේෂය නැමැති ප්‍රතිඵලයේ කුමක හේතුවද? ඒක හේතු මොකක්ද දන්නේ නැත්නම් හේතු නිරෝධ නොකර ඵලය නිරෝධ කරන්න බැහැ. අන් ද්වේෂ ඵලය නිරෝධ කරගන්න නම් ද්වේෂයේ හේතුව හොයාගෙන යන්න. අන්නේතර වල්ල කරගෙන ඇයි මං ගැටින්නේ? ඇයි මට තරහයි? ඇයි මට ද්වේෂය? මම ඉෂ්ට කරන ප්‍රිය කරන යමක් මේ ලෝකයේ යන්ත්‍රයේ තීරණය කරගෙන මගේ බලාපොරොත්තුව. මගේ බලාපොරොත්තුව ඉඩකට වැහෙනකොට. ඒ මම මගේ නිදහසට කියන බලාපොරොත්තුව නිදහස කියලා කියන මගේ බලාපොරොත්තුව යම් කිසි ක්‍රමයක්. ඒකට විරුද්ධ දෙයක් එනකොට මට ගැටෙන්න සිද්ධ වෙනවා මම ඒකට විරුද්ධ වෙනවා. එනම ද්වේෂයේ මුල තියෙන්නේ යම් තැනක ඇලෙනවාද? ඇලීම ගැටීමට මුලයි. ඇලීමට විරුද්ධ දෙයක් කියන එක වළක්වන්න බෑ. විරුද්ධ දෙයක් කියනකොට ඇලීම මට යම් තරම් ලොකුද? ඒකට විරුද්ධ දේ සමග ගැටීමට ඒ තරම් තියෙනවා. එහෙනම් ද්වේෂයේ හේතුව කාමය. අන්න අහලා කොලා. එහෙනම් ඇලීම නැති කරගත්ත දවසට මට ද්වේෂයක් නැහැ. අල්ලපු වත මගේ. දුරු කොල්කද. ආවන තල්ලා ගහනවා ගලේ ගහලා පොළේ. ඒක කුවලේ ගහනවා වල. හොඳට මතක හිටින්න. අකිනවා විදියටයි දැනටයි ලේසියෙන් දැක රැක ඉන්න. ඔය මිනිහ මොකද කරන්නේ? කොහරි ඉලෝ යුගරන්න. ආතල් ඉලෝ යුගරන්න. ඒක නයි පොල් කරනවා කියන්නේ කවිද ඔය. තමරාර එදා වගේ නේද? නෑ ඉදව මයි කියන ආයතන කියන දෙන්නේ එක මයි කියන අයිතිවාසිකම ඉන්න තාක්කල් මට ප්‍රශ්නයක් වුණා. ඒක මට මගේ මට ඕන හැටියට පාලනය කරගන්න තියෙනවා. මට ඕන හැටියට ගිය කරගන්න තියෙනවා. ඒක කරගන්න ඕන හැටියට ඒක දෙන්න බෑ. අපි හොඳ නැහැ. අපේ බලාපොරොත්තු වෙන දැන් විවිධ කාරණා ලැබෙනවා නමුත් අපි කියලා උල් හදනවා. අපි කියනවා නේද නොකල නොකලයි. දැන් අපි කියන විවිධ යකට අපිට දේශේ නැහැ. දැන් දේශේ නැගෙන ප්‍රතිපිලියම් කරන සාරියට හොඳට ඔප් වෙනවා. ඊළම මරිනවා. ඒක විකුණලා දැම්මම පස්සේ දැන් මරිනේම නෙමෙයි. ඊට පස්සේ දෙනි දෙනි කඩාගෙන යනවා මට. මගේ සම්බන්ධයක් යන්තනේ ගෑවිලාවක් නැත්නම් ඊට පස්සේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් හරි ගෑවිලා තියෙනවා තේ මට්ටමට එනවා අමාරුයි. ඒකේ සහෝදරේ. අපි මගේ කරනද සහෝදරයා තියෙන මගේ කන්නේ. උගේ කරන දින පුළුවන් එකයි. අර මගේ කියලා තියෙන දෙයක් දැන් තියෙන්නේ නැති දැවිලා දැන් කන්න ඕන දාන්න. මගේ නෙමෙයි. කාර්යය කරනවා මුස්ලිම් මුදලයි. එහෙනම් ආව දෙවලවන්සය. ආව විදේශිය කියලා. දැන් උන් මගේ කවුරුම නෑදෑකම සම්බන්ධ වෙන්නේ නැහැ මොකද නැහැ මම පස්සේ කඩන්නේ. උඹලා ගන්න බැරුව ඉන්නේ. දැන් අපි නේද? දැන් ගැටීමට හේතුව තිබුණේ මේ රෝගයේ ක්‍රියාවලිය නෙමෙයි. ඒ ක්‍රියාවලිය දෘෂ්ටියකින් අල්ලගත්තා. අර ක්‍රියාවලිය ඉදා සිද්ධ වෙනවා දැන් සිද්ධ වෙනවා පොල් ගන්න. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඉදා සිද්ධ වෙනකොට මට අමාරුයි. ඒ ක්‍රියාවලිය ඉතින් දැන් සිද්ධ වෙනවා මට අමාරු කරන්නේ. මොකද මමයේ මගේ කියන දෘෂ්ටියෙන් හරි ගියාට පස්සේ ගැරෙලා නම් හිත. එදාට හරි ද්වේෂයේ හේතුව අන්න එතනයි තිබුණේ. දැන් ද්වේෂය මම ඉවත් කරගන්න ඕන. මමයේ මගේ කියන වෘත්තිය ඉවත් කරන්න නැතුව හේතුව ඉවත් කරනකොට ඵලය ඉවත් කරන්න බෑ. අන් ද්වේෂක්කේ නිබ්බාණං කියන කෙනෙකුට රාගක්කේ නිබ්බාණං කියන එකයි තියෙන්නේ. එහෙනම් ඔයකේ දෙනකොට මොහක්කේ නිබ්බාණං කියන එකත් සම්පූර්ණයි. එහෙනම් එක එකකින් නිබ්බාණේ ඉන්නකොට රාගක්කේ කරා නම් ද්වේෂක්කේයි මොහක්කේයි. මොහක්කේ කරා නම් රාගක්කේයි ද්වේෂක්කේයි. ද්වේෂක්කේ කරා නම් රාගක්කේයි මොහක්කේයි දුනෝ එකයි. එකක් ඉවර කරලා එකක් තියාගන්න එක නිවන කියලා නෙමෙයි. ඔය දෙලින් කොයි එකයි කරන්නේ නිදි කිව්වරයි. මෙන්න දුවේ. එහෙනම් මට දිවසක් ෂේ කරගන්න ඕන නම් මම දැනගන්න ඕනේ. ද්වේෂයට හේතුව ඇලීම. ඇලෙන්නද ඇලෙන්නදී යම් දෙයක් අප අත්තර ගන්න පුළුවන් වුණා නම් ඒක මට නෙමෙයි කියේ. මමත් වෙන්න ගන්න එක ඉවත් වෙන්න පුළුවන් වුණා. අන්න මගේ රටේ උත්තරයක්. එහෙනම් ද්වේෂ විරෝධයක් කරන්න නම් කාර්ය විරෝධය කරගන්න. ඒතර ද්වේෂ විරෝධය. නම් දේශ විරෝධ කරගන්න මාර්ගය මොකද්ද? කාර්ය විරෝධ කරන මාර්ගය. ඒ මාර්ගය මොකද්ද? ලෝකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යථාර්ථය දකින්න පුළුවන් වෙනකොට අනිත්‍ය වූ ලෝකයක් තුළ ලෝක ධර්මතාවය මේකයි මම කැමති පවතින ලෝකයක් ඇත්තේ නේ. එහෙම ලෝකයක් පවත්තර මම කොච්චර උත්සාහ කළත් වීඩියෝ කරලා කැමති පවත්ත ගන්න පුළුවන් දවසක් ඉන්නේ නැහැ. මට පරාජය හැමදාම මැරෙනකම් මම දඟලන්න පුළුවන් අප්‍රමාණ සංසාරය කියලා ලෝකයි. ජීවිතයේ දෙවෙනි තවල ජීවිතය පරාදුනා නිසා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ ලෝක අනන්ත සංසාරේ මට බැරි වුණා. බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මට කැමති පවත්තනේ ඉෂ්ට කරගන්න. එහෙනම් එහෙම කරගන්න බැරි ලෝකෙක බැරි දියා කරන්න මම මෙච්චර කල් දඟලලා තියෙනවා. බැරි දේ කරන්න මීට පස්සේ දඟලන්නේ නැහැ වෙන එකක් වෙච්චා. කැඩෙන එක කැඩිච්චා, පිටින එක පිටිච්චා, වැරදෙන එක වැරදිච්චා, ඒකත් කරා මට ගැටෙන්න කම්පාවෙන් දෙයක් නෑ අල්ලගන්න වටන එකක් ඔය අතරේ. එනවා මොනවා කරන්නේ? යම ප්‍රයෝජනය ගැනීමේදී අපිට යම් කිසි අරපරසමක යමක් කරන්න පුළුවන් නම් ඒ මට්ටම කරගෙන යන්න. කැඩලා බින්දා කියලා ඒකට කම්පාවෙන් මට යමක් යම්කිසි උපක්‍රමශීලීව කරලා දෙන්න පුළුවන් නම් Tamanට අඹ කරගන්න පුළුවන්. ඉහාත්ම සුඛ විහරණේ සඳහා ඒතිය කරන. හැබැයි ඉහාත්ම සුඛ විහරණ කැමැතිය පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි ලැබුණොත් ලැබෙන එකක් නිසා. ඒනි හරි ඒකේ තියෙන ආයෙත් තියෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක උපාදානිය කරා. එහෙනම් මොකද වෙන්නේ? ලෝකේ තුල පැවැත්මක් රස විඳින්න පැවැත්මක් හොයන්න බෑ. කැමැතියේ පවතින පැවැත්මක් ලෝකේ නැහැ. කැමැතියේ පවත්වන්න පුළුවන් කියලා පෙන්න පෙන්න නවත්තන එකක් නයි ලෝකේ කියන්නේ. ආස්වාද ඇද්දියා කියලා පෙන්නලා අල්ලගෙන ගහන එකක් නෙවෙයි ලෝකේ කියන්නේ. ආස්වාදනේ අපිට හැමදාම. ගිරින්න ගියේ දැන් අල්ලගෙන තරන. ආදීනව නැති දුකේ තරන. ආයශරයක් ආස්වාදී නැති යමක් අල්ලගෙන ගිර ගන්න. ආදීනව 1000ක් වටගෙන තරන. මේක තමයි සතර ගමන කියන්නේ. මේකෙන් තොර සතර ගමනක් ලෝකේ කාටවත් අහු වෙලා නැහැ. මනවලන ආස්වාදයක් ඉදිරියේ වෙන්නු කරලා හරිම ආස්වාදයි ඔක දැහැගනින් කියලා අදහසක් දීලා අවිද්‍යාවේ අදහසට ගෝචර කරලා එකක් හැම ගිල්ලවානේ අර ආස්වාදයේ ගෝචර කරලා ඒකට පොඩු කරලා එදෙනකොට නැගෙන දහසක් ආදීනේ වගේ තරණිකක් තමයි ලෝකෙ කියන්නේ. ඔයිනි හලෝකයා කාටවත් අහුවිලා. ආරබෙන් බලාපොරොත්තු මොකක්ද ලැබෙන්නේ මොකක්ද? අන්න මුලින් අපි කරන පරීක්ෂණයක් කරනවා. මේ ජීවිතය ගැන පරීක්ෂණයක් කරනවා. බලාපොරොත්තු වෙන එක බඳු දෙයක්ද ලැබුණේ මොකක්ද? සපතක් සාන්තිය සුන්දරත්වය බලාපොරොත්තු වෙන පංචකාමයේ පස්සේ ගියා. අල්ලගන්න කියලා වතින් දුකක් ඉන්න 10ක් පිළීමක් ලැබුණා. ඒකට ප්‍රතිකර්ම හැඳ ආයෙත් සපත සුන්දරත්වය ආසාදිය යන තව එකක් පස්සේ ගියා. ඒකත් අර වලට එකතු වෙලා ඉන්න දුක කරදරයක් 10ක් දින ආසාදිය ආදී රූපදී දෙක. ඒකත් අන්න මේකත් ආවා. මෙන්න මෙහෙම ක්‍රමයකට ලෝක සත්‍යවත් වෙලායි. එකක් අරගන්න ගිහිල්ලා සැනසෙන්න ඉඳ හොයාගෙන පංචකාම සම්පත්තියක් මේක ඒකට ප්‍රමී කියලා හිතාගෙන ඒකට අවශ්‍ය දෙයක්ම ගොඩ ගහ ගන්න. මම වගේ කියලා ගොඩට ගන්න. ඔය මම වගේ කියලා ගොඩ ගහගත්ත එක අපි තරනවා මිස වෙන මොකද්ද තරන්නේ. ඕකේ වැඩිපුරම ආසාවෙන් ගොඩ ගහද්දී අපි වැඩිපුරම අත්දැකීම් තියෙනවා. අපි වැඩිපුරම හිතවන්නේ අපි වැඩිපුරම ආසාවක් එක්ක අපි හිතා ඉන්නේ. අපිට වැඩිපුරම හිතවන්නේ අපි අකමැති දේවල් කියලා. වැඩිපුරම අපිට හිඳවන්නේ අපි කැමති දේවල්. අපි යම් දෙයක දන්නේ නැහැ කැමති දේ තුල තියෙන කැමැත්ත කියන මායා කලතුරාවෙන් ඒකේ දුක වහන. අකමැති දේවල් ගාන දුක දෙනවා වගේ වෙන මොකද? ඒ කැමැත්ත නැමැති මායා කලතුරාවේ ඒකේ නැහැ. ඒ නිසා ඒක කියන දුක රුකුල වෙන්නේ. නමුත් අපි මොහොතක් මොකතා පාසා දුක් විඳිනවර නැද්ද? කැමැති කියන මායා කලතුරාවෙන් වැහිලා තියෙන දේ ඒක ඔබට හොඳට දකින්න. තමන් කැමති වස්තු කියන්න බෙදලා තියෙන කියලා කියනවා. ආපහා කියන මොනවද කැමති මොනවද අකමැති. අර පල්ලෙන් තියෙන කහල වලට මම කැමති නෑ. අද විහිලා දාලා රෙමේ දාලා තියෙන වැරහැලි ඇතුන් ටිකවත් මම කැමති නෑ. එතකොට ඊළඟ සාමාන්‍ය මට්ටමට මොනවද කැමති? ඉතින් ඒ ඉදල මුස්ලිම් නම් ඉතින් අර ඉතින් අපු ගන්නේ ඔය කියනවා කියවෝ නෑ. ඒවට සාමාන්‍යයෙන් කැමති පොඩ්ඩක් හරි කැමති ඒවා තියනවාද? හැරි වරන් ටිකක් තියෙන ඒවත් වලත් මම කැමති. ගේ කියන වඩ මුට්ටු වලට ඊටත් වඩා ටිකක් කැමති. ඒකේතර ගෙදර දින මේ කැසට් එක ටීවී එක ආදී වශයෙන් තියෙන ඒවා ඒවට ගෙදර දින වඩ මුට්ටු වැඩි පුර කැමති. ඊට වඩා මම නඩක. ඒ මගේ අල්මාරි, අයි මගේ බෙඩ් එකම දිවගේ කාට එක නා කැමති ඒවා තියෙනවා. ඒක මම ඊට වඩා කැමති ඒවා. අපෝ ඒ වගේ වගේ පුතා මගේ දුව විතරක් රංගතක් වගේ මම කියපිට. යා බලු උඩ ඔක්කොම නැතුණත් ඒ රූප ධර්ම මම කියපිට. ඊළඟට Tamanට මොකද කියන්නේ? මගේ පන්නක මොනවා කිව්වත් මම මගේ පන්නට වඩා අනිකට කැමති කරනවා. මම මගේ පන්නට දාන වැඩි කරනවා. අන්තිමට යනවා දෙන්නේ. තමන්ගේ පන්නට තමයි අන්තිමට වැඩිම කැමති නම තියෙනවා. මගේ පුතාට මගේ පන්නට වඩා ආදරේ. භාර්යාවට පන්නට වඩා ආදරේ. තා පිරිස පන්නට වඩා ආදරේ මෙහෙම තියෙනවා. කොහොම කිව්වා කමන්නේ ඔගේ දැනත් බලන්න. අපිට ගිනි දෙන්නේ දැන් කොයි ඒවා. අන්න ගහලවනේ ළමයි කට්ටියක් ඇවිදින්නත් එහෙ මෙහෙ මෙති කරලා අරගෙන ගිහිල්ලා. උසාවින් ගිහිල්ලා. අතාරන්තියක් එනවා. යකෝ උතරම කුළු ගඳ ගහ හදින ඇඳ එකින් කරන වරන් ගියන කොච්චර. අපි නම් බාහුව. අන්න ඉඳලා මුස්ලිම් ඔක්කොම එළිය දාලා කියලා මම දන්නේ ඇවිදින්න. ඕකනේ කියන්නේ උකට ඔය එළිය දාන්න එපා ඒක පරිසර කරලා කියන්නේ. ඒ මණ්ඩලවල වඩා කන් කරන අවවාදයක් දෙනවට ඕනේ කියලා. අන්න ගේ යන්න තිබුණා අර ෆුඩ් සෙට් එකේ කුටු වෙලා ගිහලා කොල්ලයි. තාපිය සාර මොකද ඔකට ඉන්න දුන්නේ. උගේ හරි දන්නේ නැහැ. ටිකක් බයි නයි. ඊට පස්සේ මෙන්න දෙන්න වකාල කන්නේ කොල්ල. දැන් ඉතලා ගිහ ෆුඩ් සෙට් එකේ නාගේ හවල් දාන්න. ඔගේ ඉන්න. තව ටිකක් ඉඳලා එක්සිට් එක. අර ටීවී එකට මේ මගේ කොල්ලකින් ගහලා යන්නේ ඒකත් ඒකට ටිකක් අතේ. එනවා කර හොඳ දෙයක් කියන්න ඕන කියලා ඉතින් ටිකක් බැලනවා. ඒ මට උදේට අනිත් අනුවෙන්නත් මට උදාවයි. ළමයට ගහලා ඔළුව බලන. දැන් ලේසියද ඊට ඉස්පිරිතාලේ ගිහින් හිටා. නෝ කොහොමද ගන්නේ? ඉන්න වෙලාවක ගුලාගේ ගියේ තතරයි තමයි දෙන්න බයි. කවුද මගේ ළමයට ගහන්නේ? දැන් එන්නේ මොකද වෙලා තියෙන්නේ? වැඩිපුරම මට ගෙනියරන් තියෙන්නේ මම වටනා කිව්වෙකින්ද වටනා කිව්වෙද? මම එන්නේ දෙන වටනාකෙන් වැඩිපුර යමක් අරගෙන රැක් ගන්න හැදුවා නම් මොහොතක් මොහොතක් පාසා මට 1000කින් දෙන්නේ මානසික කායික කින් දෙන්නේ මොකක්ද ඒක? මානසික වින බලවත් වෙනවා. එහෙනම් යම් ඉතින් මේක තමයි කියන්නේ. යම් දෙයක් ප්‍රියමනාපයෙන් යුක්තද? ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසාම ලෝකේ සත්‍ය ඒවා පිළිබඳව දැවෙනවා දැවෙනවා දුක් වෙනවා. නව ලෝකයේ හිතා ඉන්න. අනේ අපිට කොච්චර සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? දෙයක් හිටියනම් දෙයක් හිටියනම් ලස්සන කෙනෙක් හිටියනම් අපි හොඳ ලස්සන ගියක් දොරක් තිබුණා අපි කොච්චර සතුටින් ජීවත් වෙනවා. අපේ මනස කොහෙද වැඩ කරන්නේ? හැම පාස්සෙම. හැම මොකද්ද? මනවලනසේ ජීවත් වෙන්න හැම වෙලාවම සතුටින් ජීවත් වෙන්න හැම වෙලාවම ඒක තමයි අපි ආස්වාදයේ තමයි හැම. ඒක ඇදලා දැම්මේ කොහරද? දේවාලේ ගානේ ගිහලා පන්සල ගිහලා පන්සල ගැට ගහලා කොහොම හරි කරලා කවන්නේ වැඩ ඉලිය හදන්න කටිය කදුනා නම් ඊට පස්සේ මොකද කියන්නේ? යන්තම් ඔක්කොම සරි වාසනාව පහළ වෙනවා. එතන පටන් ගන්නේ ඒ ළමයා නිසා විඳින්න තිබිච්ච එක ඉන්නේ. අවුරුද්දකදී ඒ ළමයාට විද්‍යාව විඳ ගිය දේවල් ගැන වීචිර බය වෙච්ච ඒවා ඔක්කොම එකතු කරලා මේක හැටි ගන්න නැගේ මොකටකින් මේ ශරීරය අලු කරන්න ගින්නා. ඉස්කෝලේ ගියා ළමයි කරන් ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ? අපේ ළමයා ඉස්කෝලේ ගියා තව ආවේ නැහැ. ඒ මොහොත පටන්ගෙන හටගන්න ගින්න කොච්චර. ඒක අර මොකද තේරන්නේ අපුරුට එනවා. නමුත් අපිට හටගත්ත ගින්න අර වතින් දැනගන්න. ඈත් දකින්නේ නැතිනම් අර. එහෙම අසනීපයක් හැදෙනවනේ බඩේ අජීර්ණයක් හැදෙනකන් බඩ යනවා ළමයින් ලෝක හැදෙන්නේ. 100ට 75 විතර මැරෙනවා ලෝකෙ තියෙන. තාත්තා බඩේ දෙනවා අපේ බඩේ දෙනවා කියන එනවට මොකක්ද කියන්නේ? ඉතින් ආම්දුරුනේ මට කතරම් බුදානම් පුතේ දෙපා කරදරයක් වෙන්න එපා. පපුවත් ගහනවා දැවෙනවා පොච්චි ඉරිදි දන්නේ. අනේ එහෙම නා වෙන්න එපා. දැන් ඉවලේ පටන්ගෙන ඉන්න 10 ඉන්න කොච්චරද? අන්න බල්ලට අස්සදලා දුකින් පුතාරේ වැඩ යනවා. අනවිය වන්නේ මේ ළමින් තිනවා හිඳ දෙන්න. ඒක ගහ ගහ මල්ලා වී කරේ. දැන් අපිට අර අමාරු වෙන්නේ බල්ලට. තමයි දරුවට හැදුනා රාසයි අර කියන අජීර්ණී අර කියන මේ පාදෙනි අනවිල් බය. දැන් මේ හැම දෙයකින්ම ඕවා කැඩෙන බිඳෙන විනාශ වෙන වස්තුවක් කඩන බිඳෙන විනාශ කරන දේක් කැඩී බිඳී විනාශ වෙවි යන දේක් තමන් කැමති වෙන පවතින දේක් අනුගෙත් පොර පිළියක තියෙන පොර බඩුවක් අපි ප්‍රියයි මනාපයි යහපතයි කියලා කියන වස්තු තුල තියෙන ඔය ටිකටයි තියෙන්නේ. ඒ නිසාම අපි ඒක ඒක දන්න නිසාම වල ගෝචර වෙන එකක් බව. ඒක මමය මගේ කියන දෙන්නේ පාත්‍ර කරගත තැන්පතක් කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද කඩයිද විදෙයිද විනාශ කරයිද කැඩී විදි විනාශ වෙයිද උරු අරගනීද අකමැති දේ කරගෙන ගෝචර වෙන්න වෙයිද මේ වෙලා නැතුව තියෙද්දිත් ඔය බයෙන් සැකෙන් හැමෙලෙම ඒවට ගෝචර වෙන උරුමයන් නිසා අපි කොච්චර භාග්‍යවත් කොච්චර කක් කියලා දුරුමේලාට අනියාපොයි කියලා දුක් වෙනවා කක්කලා කවදා හරි මේ වස්තුව මගේ කියන තත්ත්වෙන් ඉවත් වෙන කවද්ද? ඒක කැඩීමකින් විදීමකින් විනාශයකින් ඉවත් වෙනවා. ඒක කඩාවිද විනාශ කර දැමීමකින් ඉවත් වෙනවා. මොන විදිහම කැඩී බිඳී විනාශ වී යාමකින් ඉවත් වෙනවා. හොරු පැහැර ගැනීමකින් වනසා දැමීමකින් මොන හෝ දෙයකින් නිරෝගී ඒක ඉවත් වෙනා මිසක් බේරෙන එකක් නැහැ වටිනා වස්තුව. වටිනවා කියන ගත්ත තරමට සැකෙන් බයින් ඉඳලා ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? අර කියන්නා සත්‍ය දුක්ඛිත වාත්‍රේ වල වැඩෙනවා මිස. ඒන් එහාට වටිනා වස්තු අපිට සැප දීලා නැහැ. සැප බලාපොරොත්තුෙන් අල්ලගත්තාම ඇමගිල්ලේ කාට දුක් වෙන්න වුණා වගේ. ඒකෙන් 1000කටපත් වෙන හම්බෙලා තියෙනවා සැප පස්සේ ගිය විනා. එහෙනම් මෙන්න මේක දැනගෙන ඔය ගැන යලි යලි හිතනකොට දකින්න. මේක තමයි ලෝක සත්‍ය විනාශයටපත් කරන ලොකුම කඩතුල විනාශය. කඩතුල වහලා තියෙන ඇත්ත වහලා තියෙන මෙන්න මේ ආස්වාදජනක අවස්ථාවේ යථාර්ථය ආදීන වශයෙන් මෙහි කරන්න පටන් ගන්නවා. බුදුරණන් වහන්සේ දේශනා කළේ දුකෙහි ආදීනව නෙවෙයි මෙනෙහි කරන්න කිව්වේ. දුකට හේතු වෙන තෘෂ්ණාවේ ආදීනව මෙනෙහි කරන්න. නිවන් දකින්න. නමුත් අපිට පොඩ්ඩියලා තියෙන දුකෙහි ආදීනව මෙනෙහි කරකදී. දුකට ඇත්තම තෘෂ්ණාවේ ආදීනව මෙනෙහි කරන්න පටන් ගන්නදාටයි දුකට හේතු වෙපාවේ. දුකට හේතු වෙන කලකින් මේ කියලා ගිය දවසටයි දුක නැමැති ඵලයේ නැති වෙලා. හේතුව නිරෝධ කරනවා ඵලයේ නිරෝධ කරන්න බෑ. හේතුව නිරෝධ කරන්න ඵලයේ දුක බල ඵලයේ ආදීනව බල ඵලයේ හරියන්නේ නැහැ. හේතු ආදීන වල නිසා අරව අසරව දකින්න. ඒතොරයි හේතු පිළිබඳ චන්දරාගේ දුවේ. අන්න හේතු නැති වෙලා ගියනම් ඵලෙ නැති කරන්න අවුතිය කරන්න දෙයක් නෑ. ඵලෙ ඉතුරු වෙන්නේ නෑ. හේතු නැති. ගහ කබල දැම්මම හේ වෙනල් ඉතුරු වෙන්නේ නෑ. නැ හේතු වැඩි කරපුවාම ඵලෙ ඉතුරු වෙන්නේ නෑ. ඵලෙ හේ වෙනල් නම් හේ වෙනල්ට හේතුව ගහ. හේ වෙනල් ලහ කරන්න බෑ ගහ කරන්න. අන්න ඒ වගේ දුක නැමැති හේ වෙනල් ලහ කරන්න බෑ. දුකට හේතුව නැමැති වෘක්ෂය ආකරණය. දුකට හේතුව අයින් කරන්න බෑ. ඒ හේතුව ආස්වාද වශයෙන් ඉඳලා ගන්න. මේ යථාර්ථය මොකද්ද? හැවටීමෙන් අපි ආස්වාද වශයෙන් ඉඳලා මිසක් යථාර්ථය නම් ආදීනව සහිත දුකට හේතුව. ආදීනවයට මුලයි. මෙන්න මේ ආදීනවයට මුලක් යමක් කරන එක යමක් වාගේ මරවුලක් නිසා කවදාවත් සන්තෝෂ වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රියමනාප දෙමින් එන මරවුල කොහොමද හොඳ එකක් වෙන්නේ කියලා කවදාවත් දකින්න පටන් ගන්නවා. මනවදන රූපයේ ප්‍රියමනාප මරවුලක් මේ ප්‍රියමනාප මරවුල හොඳ එකක් කියලා මට නිගමනය කරන්න පුළුවන් මනවල ප්‍රියමනාප වුණා මේ ප්‍රියමනාපත්වයම තමයි මේ වල හදලා තියෙන්නේ ඔය මනවදන ස්වභාවයක නොතිබුණා අපි ඔයගොල්ලෝ අහුවෙන්නේ එහෙම ස්වභාවයක් ආපු නිසා තමයි ඔයගොල්ලෝ අහුවෙන්නේ එහෙනම් උගලට අපි අදලා දමන්න ලොකුම වෙනස මොකද්ද රූපයන්ගේ මනවරණ සත්‍යය ප්‍රියමනාප ස්වභාවය, සත්‍යයන්ගේ ප්‍රියමනාප ස්වභාවය, ඡන්ද රසයේ ස්වාස්ත්‍යයන්ගේ ප්‍රියමනාප ස්වභාවය. ඒක තමයි උගුල වෙලා ගියාම ඔකට ඇදලා තමයි. එන්නේ මේක දකින්න ඕනේ. ඒ වගේ දැක්කම පුළුවන් අපිට යථාර්ථයෙන්ම මෙතනපත් වෙනවා. දැන් මේ රස දිසාවල හිත යවන විට ඔළුවට වෙහසක් දැනෙනවා. මේක හරි ඉතින් බෝලයක් වගේ ඇතුලේ ඉතින් ඇතුලේ ඉඳලා ඉතින් දඟලනවා වගේ දැන් එහාට කරගෙන මෙහාට කරගෙන ඉතින් මේක හිතා ගන්නකොට දැන් ව්‍යායාමයක් කරන්න කියලා ඉස්සෙල්ලාම දවසේ ව්‍යායාම නොකරපු කෙනාට මොනවාට හරි ව්‍යායාමයක් වෙනවා දැන් මේ ව්‍යායාමය කරන්න කියලා ආපහාම පස්සේ මොකද කියන්නේ ඒක විදිනා හැමදේම හරි අමාරු ඒ වෙනදාට කියන්නේ ඊටත් තරහ කැක්කම කැක්කම තියෙන එකයි ව්‍යායාම කරනවා අපි තාම හැමදාම රුක් දෙන මට්ටමට අර ව්‍යායාම කරගෙන කරගෙන ටික දවසක් ගියාට පස්සේ අර මස්විලු අවශ්‍ය තියෙන හරි කියලා ආවට පස්සේ ඊට පස්සේ එනකොට සෙල්ලම් වැඩක් ආවේ. මෙන්න මෙයාගේ දිශාවෙන් දිශාවට හිත යවන්නේ බ්ලොක කරන්නයි. ඔකත් එක්තරා උපකරණයක්. අපේ මනස තුළ ඇතුලේ ක්‍රියාත්මක වෙන මොලේ ක්‍රියාත්මක කරන වෙන ව්‍යායාමයක් නෑ. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ස්නායු පද්ධතිය සම්පීඩන මොලේ ක්‍රියාත්මක කරන එකම ව්‍යායාමයක් මොකද්ද? එහාටයි මෙහාටයි අනිත් පැත්තට උඩට යටට හැමතැනම යවන එක හිතන. මනස යොමු කරන්නේ යොමු කරන්නේ. ඒකට මාධ්‍යලා තියෙන මොලේ ඇතුලේ හැමරි හැමරි මේ පැත්තට අවශ්‍ය කරන ඉන්ද්‍රිය මෙහි ඇවිල්ලා. ඉන්ද්‍රියට ව්‍යායාමයක් තියෙනවා. මොළේ හරි අමාරු. පසුබිම පාසල හත් වේද කරන නිකන් තෙරපගෙන පිටිපස්සට ගියා වගේ එකක් වෙනවා. ඇතුලේ. මොකද වෙන්නේ? මාසමේ බඩක සාහිත්‍ය ස්ථායු පද්ධතිය ඒ අතර මේ අතර ඕන අතර නැමිලා නැඹුරු වෙන ව්‍යායාමයක් වෙනකොට අතුරට අවශ්‍ය කරන්නා වූ නියම ක්‍රියාකාරීත්වයට ඒක ප්‍රබෝධන හරියන. හරියින් ආවට පස්සේ කොයි අතර කර කියලා කිසි අමාරුවක් නැහැ නිකම්ම හිත යන අපූර්වට ඕනෝන යොමු කරන පැත්තට උඹර බලන්න. ඒක හැකියාවක් වෙනවා. මනස කියන කොටසක් තියෙනවා ඔළුවේ මොලේ මධ්‍යස්ථ මූල් කරගෙන. අපි හිස් මුද්‍ර මුල් කරගෙන. එතන බඩගින විහිදපු එකක් තියෙනවා ඒක හොයන්න බැහැ කිරණ වලින් සම්බන්ධ වෙලා තියෙන කිරණ පඩගොල්ට ස්නායු පඩක සම්බන්ධ. අනිත් මුදුන මුල් කරගෙන මලක හැඩයට මෙහිලා තියෙනවා එක්තරා විදිහක මේ මෙයාපත්. ඒ කියන්නේ ග්‍රන්ථිය පිළිබඳ. දෙනුම් මලක හැඩයට. ඕක ඇකිලිලා තියෙන. ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒක ක්‍රියාත්මකයට පටන් ගන්න යහපත් ගුණ ධර්ම. සීජාගේ තියෙන යහපත් ගුණ ධර්ම වලට අලෝභ ආදේශ අමෝහ ඒවට තමයි ඒක ක්‍රියාත්මක කරන විවිධේ. ඒ ගුණයෙන් බලනකොට මනස යොමු කරනකොට ඒ පැත්තට ඒක හැරෙනවා. ඒකට තුඩු දීලා තමයි ඒ පැත්ත අරමුණු කිරීමෙන් මුක්ත දේවල් අරමුණු කරන මානසික ශක්තිය තියෙන්නේ. ඒක විවිධ ආවරවන්තක වෙන්නේ ඒක යොමු කරුවත් යම් කිසි විදරකර ස්ථානයකට ප්‍රබෝධ වුණා. එතන හරියට දැන් ඇහි බලනකොට වටපිටාදියක් වෙනවා වගේ ඒක ඉතින් මෙහෙ ඉඳන් වැඩි වෙනවා. කෙනෙකුගේ නම කියලා යොමු කරලා කොහෙද ඉන්නේ කියන ටක් ගාලා අර කරගිලා ගිහලා යොමු වෙලා ඉන්නවා ඒ චිත්‍රපටයේ රවට්ටන්න බෑ. ඒක දකින්න ඉන්න දැන්. ඒකලා ඒක මෙතෙන් ආරමුණු කරලා යවනවා එතන කියලා. ඊට පස්සේ එතන ඉන්නේ කෙනා මෙන්න ආවතේ මෙන්න මේ දෙයක් කර කර ඉන්නවා. කියලා මේ ඇහෙන් බලපහම පේනවා ඒක ඕක කියන දිවැස. මෙන්න මේ වගේ දේවල් පූර්ණ වීමේ ක්‍රමයක පෙර නිමිත්තා පහින් තියෙන්නේ ඔයතර තමයි හිර වෙලා. ඔය අපි ඕවා බල බල නෙමෙයි කියන්නේ ලෝභ දේශ ඕන හැට ගෝචෙල්ල කඩේ කරගෙන. අර තීක්ෂණ අලෝභ ආදේශ අමෝහය කියන ප්‍රඥා ඉන්ද්‍රියට අවශ්‍ය හිස් මුද්‍රේ තිබෙනා වූ කඩක අක්‍රීය වෙලා තියෙනවා. කෝටි ගාණක් තියෙන මිලියන සිය ගාණක් කෝටි ගාණක් තියෙන මේ මොලේ තියෙන සෛල වලින් වැඩ කරන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් අනික ඔක්කොම අක්‍රීයයි කිව්වේ ඒකයි. යහපත් අතර තියෙන ක්‍රියාත්මක වෙන පටන් ගත්තාම ඒවට සම්බන්ධ අපිට නොපෙනෙන නිර්නාල ගාන්ධිමය ඇඟ ඇතුලේ හැමතැනම තියෙනවා. අපේ ස්නායු පද්ධතිය තනින් තන තියෙනවා. ඒවා ක්‍රියාත්මක නැති නිසා එහෙම ග්‍රන්ථ තියනවාද කියලා අපිට පේන්නේ. මේ ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයටපත් වෙනකොට ඔය අභිඥා බල ශක්තිය මතු කරන්නා වූ ශක්තිය තියෙන්නේ ඔය ග්‍රන්ථි වලින් නිපදවන හෝමෝන වල. ඒ ශක්තිය විශේෂයෙන් නිස්පාදනය කරන්න පටන් ගත්තාම තමයි මේ කය කොහොමද ක්‍රමක්‍රමයෙන් උරු වෙලා එනකොට. කයට සුභේ දැනෙන්න පටන් ගන්න විලාප පහසු වෙන කය උදේනවා වගේ දැනෙන්න පටන් ගන්න. කයට සැහැල්ලු දැනෙන්නේ කය අමාරුවක් නැතුව යන ක්‍රමක්‍රමයෙන් මේ ධානය ධානය දැනකොට සුද්ධ වෙලා ඉන්නේ. ඔය ක්‍රමයේ කවදාරි මේ කය ආකාශයේ පුසගෙන යන්නේ තොන්නේ ආකර්ෂණය මත වුණාට පස්සේ ඒ ශක්තිය. එම් ශක්ති විශේෂයක් තියෙන ඒවා වෙහිලා තියෙනවා. මේ වෙහිලා තියෙන ශක්තිය අරින්න මනස මූලික වශයෙන් කොයි විදිහට ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඉර වෙලා කවුරුලා දිනේ පෙර දිග වශයෙන් හත්දේද පෙර අනුදිග වශයෙන් හත්දේද කියලා යනකොට ඒ පැත්තට අපරවගෙන යනවා වගේ දැනෙනවා. ඒතරම් කරකවල අනිත් පැත්තට දකුණු දිග වශයෙන් හත්දේද දකුණු අනිත් දිග වශයෙන් යනවා ඒ පැත්තට. ආයි තමන හරි ගිහලා පසු දිග වශයෙන් හත්දේද මම පෙරලාගෙන යනවා වගේ පැත්තට යනවා. ඒ මුලදී එහෙම. ගරු ගියාට පස්සේ එන්න එන්න ඉන්ද්‍රිය මේ උත්තේජනලා සකස් වුණාට පස්සේ ඒ අමාරු මොකුත් නැහැ. මේ පැත හොඳට දාර්ශනීය වෙලා ගන්නවා. ඉතල මානසික දාර්ශනීය වෙලා. ආලෝක දාර්ශනීය වෙලා මනසට. එහෙම වැඩි වැඩි ක්‍රමක්‍රමී හැරිලා තමයි පස්සේ දිවස දිවකන ආදීට වායුම් වෙන ඊට පස්සේ විඥානවලට. ගියවුරු වෙන්න ඕනේ. ඒක අමාරුකමක් නෙමෙයි ලඩක් නෙමෙයි ඉවසුම් කර්මස්ථාන වෙනස් කරලා හරියන්නේ නැහැ. වැඩිපුර වේදනා වැඩිපුරම වේදනා දෙන්නට පාලනය කරගන්න. ඒකට දිශාවෙන් දිශාව හිතන එක අයින් කරලා හරියට විතර කරගන්න. සියලු සත්ත්ව ලෝක සියලු සත්ත්ව සංසාර දුකෙන් මිදෙත්වා සංසාර ලෝකෙන් මිදෙත්වා ආදි වශයෙන් එහෙම එකක් මතයි ගන්න. අර මෙහෙදම් ගතිය ටිකක් අඩු වෙලා ආයි හරියට ආයි හරියට ටිකක් ගන්න පෙර දිගවසන සත්ත්ව වේද පෙර අනිවසන ආයි තියව. කලින් දින සරමට වයින් වැඩි වෙලා එනවා දැනගත්තත් ආයි තේයාගෙන අවතරේන ආයි හරියට කරේ පුළුවන් හරිය ගන්න. එහෙම එහෙම ටික කාලයක් ගන්න ගානක් නැහැ වතන කරලා පුළුවන්. මේක පුරුදු කරගන්න ඕනේ. කර්ම දහන් වෙන එකක් කරෙන්න බෑ ඒකටම ඕනේ. දැන් කෙනෙක් මේ දාගත්තන කෙනෙක් නිന്ദා අපහාස වලට ලක් කරන්නේ මොන අකුසලයක් නිසාද? ඒ කරවන අයට පව් සිදුවන්නේ නැද්ද? දැන් මේ කාරණා දෙක ඇත්ත වශයෙන්ම තියෙන දෙකක්. දැන් බොහෝ අය නිന്ദා අපහාස වලට ලක් වෙන්න හේතු වෙනවා. දැන් අපි දකින්නේ මේ හේතුඵලය මොකක්ද කියලා. කවදා හරි ලෝකයේ අන්තිමට නිന്ദා අපහාස කිරීම අපි කරලා තිබුණා. ඔය මහා පඬිතිය වෙලා මහා ලොක් වෙලා ඔක තමයි පුරාණ ඉස්සලා හපංග මෙවල හිතාගෙන. තමන්ගේ වලේ පෙන්නගෙන, තමන්ගේ කුලේ පෙන්නගෙන, තමන්ගේ ධනෙ පෙන්නගෙන ඒවෙන් පත් වෙලා බල්ලන්ට වගේ මිනිසුන්ට කතා කරනවා, නීච කරනවා. මේ විදිහට පඬිතිකම් කර කර ඉන්නවා මහා බුදු මගේ ලොකු වෙලා. හැබැයි හිතේ ඉන්න මොකද්ද? ඒක මේකේ අවසරය ඔහුට හිරුණාම ඊට පස්සේ ඔහු ගිහලා උපදිනවා අනුන්ගේ පාචල් ලබන තැනක උපදිනවා ඒ උපදිනකොට මොකද වෙන්නේ? ඒකටම ගැළපෙන තව එකෙක් හොය හරි දෙන්න රූපාචාර කරලා රූපා පුරව ගන්න මුල් දුක. දැන් තමන් ඉස්සෙල්ලා කරපු જાතිකේ තමයි තමන්ට කරදරේ කරන්නේ. තමා ලෝකයලා අනික් කියන්නේ මොම්බරයින් අතර දෙකක් දුමී කියන පන්නට ඒ જાතියම කරා. ඒ જાතියම තවත් පඬිතියෙක් ඉඳලා කොහේ යන්නේ? ඌට කොටු වෙනවා අරයි දෙකේ. ඒකත් කවදාහරි දුමී කියලා කියන උඩ උඹට පාර ගන්න තමයි හිතෙන්නේ ඉතින්. ඉවර ඉඳලා ගන්න සිද්ධ වෙනවා. කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා ගුණබව හෝති එවන් ලෝකෝ භවත් මේ ලෝකේ පවතින ඕම තමයි. අපි දන්නවා නම් එහෙම මේ කෙරෙට හිඹිහිසා කරන්නේ නැහැ. ඒක අමාරුව දන්නවා නම් ඒක අඩුපාඩුව දන්නවා. අපි කම්පාවටපත් වෙන්නේ නැහැ. මමත් මේ කුණු ලෝකේ තියෙන නොදැනකමද හිංහිසා කිරීමේ කර්ම විපාකයයි මේ ගෙවණ කියලා දැනගත්තා. තමන් ප්‍රතිචාර වශයෙන් අනිකේරණ ඒක රොස් පරස් වෙන්නන්නේ යන්නේ ඒතර තමන් මිදෙන්නේ නේද? නැත්නම් මොකද එන්නේ විපාකෝ කම්ම සම්භවෝ කියලා. අර කර්ම විපාක විදිහට ගිය එක. ආයෙත් ඇවිල්ලා තැගෙන්න අනිකර බැලලා. කම්මා විපාකාවත් අධික විපාක හදාගන්න. විපාක කම්ම සම්භව කරගන්න. ඊට පස්සේ ඒ කර්මෙන් ගෙවන්න උදේ නෑ ආයෙතර. ඒ විපාක විදිහට ආයෙතර කරවෙන්නේ ඉඳලා උපදින්න. අන්තිම බලන ඔය විදිහට කර්මයේ විපාකේ වලට විදාතේ විපාකේ ගවන්නේ නැතුව ඉවසිල්ලේ විපාකේ ගවන්නේ නැතුව. ඒකෙන් යලි පාප කර්මයක් අම්බව කරගත්තා. අතු කරගත්තා. කම්මා විභාගාවත් අන්ති කියලා ඔබ ආයතනයක් ඉදිරියට කරවන්න ගෝචර වෙන්න හේතු වෙනවා. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ අසත් ධර්මයක් කරලා. පුද්ගලෙක් අසත් ධර්ම ප්‍රතිඵලිය ලබන්න බැසර පස්සේ. ඔහුට ලේසියෙන් නම් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියලා මොකද? ඔහු කවදාවත් සිහි කරන්නේ මංගලෝ පාප කර්මයයි මට මේ දුක් විපාකෙ දෙන්නේ කියලා. ඔහු ඒ මම මෙච්චර සාධාරණයි ඔකට හිනා තමයි හඳුනගෙන පටන් ගන්නවා එතන පටන් ගන්න ඔබ සාප කරනවා. මොකද වෙලා තියෙන්නේ? Taman දන්නේ Taman කරපු එකේ විපාකයක් වශයෙන් Tamanට පිටුකම් කරනට ගොතු වෙන හිත උනා. ඒ ණයි Taman නැවත වරයක් ගොල ගහ ගන්නවා. පාපීට හොදා කරලා දෙන්න මම ගන්න බෑ. වැන්නේ කරාට නරක කර මේක නට හෙනම ගහපන් උන්ට වැරදි කරා පල්ලෙන් කවදාවත් හොදා දෙන්න එපා කියලා සාපම කරනවා. කරන්න කරන්න මොකද වෙන්නේ? ඔහු තවත් කවු පැත්තටම ගිහලා ඒකේ පාකි වෙනවා ආයෙත්. උපදින මොහොත පාසා මොලේ මනස සුද්ධ කරගන්න බෑ. හැම වෙලෙම කිල්ලු මනසක් තියෙනවා. මට බයිනවනේ, මට ගහනවනේ, මට නිඳා කරනවනේ. උඩ හොඳක් වෙන්නත් එපා. ඔය මානසිකත්වයේ හිතා ඉන්න මනස උරු වෙලා තින්නේ පදුට්ට මනස අපවට. පදුට්ට මනස පිනට යොදවන්න දරු වෙනවා ඊට පස්සේ. අර පදුට්ට ගතිය නිසා පාප කර්මයෙන් රැස් වෙනවා. ඒක ඔය විදිහට ගියාට පස්සේ මොකද වෙන්නේ? එන්නේ එන්නේ පිරිහෙන පහක් පැත්තට වැටලා වැටලා ගියේ නැත්නම් කවදා හරි ලෝක විනාශයෙන් දාසිකම් මේ කල්ප විනාශය වෙනකම්. නම් මේ මුළු මහ ලෝක විනාශයක් වෙනකම්. කල්පාන්තරිකව වැඩි සුගතියට උරු දුක් විඳින දෙනා නිසා ඕන ගොඩේට කාලයක් හම්බුනේ. ඕකෙන් ගොඩේ එනවා නම් හරි අති දුර්ලභ දෙයක්. කවදා හරි මොහොතක් හරි ඔහු හිතලා බුදු වුණා. කලාව පාපේ වට වෙන්න හිත වෙනවා. මම මේක විඳගෙන ලෝකයට මෙතිදී ජීවත් වෙනවා කියන. මට හිඟි කරන හිංසා කරන අලක්පුරසලම් කරන පුද්ගලයාට. අනේ කවදා හරි යහපතක් සිද්ධ වේවා. මම නම් ඔහුගේ වචනේ කියවා හිත විදවන්නේ නැහැ කියලා. ඔය ක්‍රමයට ඔහුට යහපතා කරන්න දක්ෂ වුණ දාන. Taman ජයගත්තා වේ. එහෙනම් මෙත්වාදන කෙනෙක් ජයගත්තා වෙන්න නම් ඔහු හතුරට උදව් කරන්න පුරුදු නොත ඔහුගේ හිතේ කායේ වචනේ පුරුදු නොත එහෙම. අන්න යාර ජයගත් වෙනවා. හැබැයි හිතේ නම් කරන්න පුළුවන් කායේ වචනේ නම් එහෙම කරන්න බෑ. හතුර බැලලා කියන පස්සේ ගරු හිතකින් කතා කරනවා කියන එක නම් කරන්න හරි අමාරුයි. අර මට බැනපෙකන් දුක් වේතා නිරෝගී වේතා සුවපත් වේතා කියන්නේ මෙතරම් පුළුවන් හැංගිලා ඉඳලා තනියි. ඔක්කොම අඩු වෙනවා ආපහු ආයෙත් දැකි මට යන්න වෙන්නේ මම දැක්කා කන්නේ ඉඳ මත වෙනවා ඒතර මොකද වෙන්නේ ඒක ජය ගන්න අර හිතෙන් දෙනා කරලා බැලපු එතනට ආදරෙන් බොහොම කරුණාවෙන් මොකද ඉරිදි දෙන කතා කරන්න පුළුවන් ගහපු හිඟු කරපු කෙනාට Taman හිතේ ඉඳලා තියෙන බොහොම ඔහුගේ හිතවන්න දින උදව් කරන්න පුළුවන් ඉතින් දත් ඉදිරිපත් වෙන දසවල දසක් කරනවා අන්න ඊළඟ ඊළඟ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ වැඩිලා බ්‍රහ්ම විනත වැඩිලා හැබැයි දෙල්ලම වැඩක් නෙමෙයි ඔලු කපනවා වගේ එකක් මේ මනසේ ඔලු කපනවා වගේ වැඩක්. ගම විහෙන්න වටනවා කියන එක හරි අමාරුයි. ඔලු කපනවා වගේ වඩා ගත්තොත් වැදුවමයි. ඊට පස්සේ තමා මරලා ගියා. ඕක කෙරේ තරහක් වෛරයක් ද්වේෂයක් තියෙන්නේ. හැබැයි ඉතින් වැටුනොත් එහෙම මොකද වෙන්නේ? ඒ චිත්ත සාන්තිය ඔහොම අත්දිනවා මිසක් තව කෙනෙකුට කරන්න බෑ. ඒක පිළිදැන මාර්ගය. ඒ හරි අමාරු වෙනවා. වරිනකොට වරින් නැතුව ඉන්න ගහනකොට ගහන්න නැතුව ඉන්න හිඟි හිංසා කරන හිඟින් සාකර ඉන්න ඒ වගේ හිත විදවන තරම් මැදයක් ඕකේ නොකර ඉන්න පුළුවන් මානසිකත්වය ගොඩනගන එක කියනවා බ්‍රහ්ම විහරණය සතර බ්‍රහ්ම විහරණය වඩනවා කියන්නේ ඒකයි මේ සතර බ්‍රහ්ම කියන්නේ වැළු කෙනෙක් හිටියොත් එයාට කවදාවත් මේ ලෝකයේ ආශ්‍රයයක් ඉන්න දෙයක් නැහැ බෞද්ධ ධර්මයේ තේරුම් ගන්න බැරුව නැහැ කියන්නේ අනාගාමී බබලෝකේලා කෙලවර කරන අපි හරියට ඉරපත් වෙන බැරි වුණොත් ඒ ආයතරයක් මෙහෙන්නේ නැහැ. නතර ගමනේ පැවැත්තුනක් වැඩින්නේ නැහැ. ඒතර වටිනද? ඒක තමන් විසින් කරගන්න. දැන් ওই විදිහට බලනකොට මිනිහෙකුට කවදාවත් මෙත් වරන්න පුළුවන්ද මේ වෛර නොකරන ලෝකෙකට? තමන්ට ඔක්කොම ආදරෙන් කතා කරනවා. මං කවුරුහරි තරහ වෙන්නේ නැහැ කියන එහෙම නිගමනය කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ එක්තරා සිටුදුවක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නම් තමගේ පුරසාරමක් කියනවා. බුදුරයන් වහන්සේලා කියලාගෙන ස්වාමීනි මට තරහ එන්නේ නැහැ මොන දෙයක් කරලා. මගේ මේ සේවකේ සේවිකාව ඉන්නවා. ඒවල වුණා කියලා මට තරහ එනවා. මගේ හිතේ තරහ කියන්නේ මගේ හිත කොහොම පිළිද? ඔය බුදුරයන් වහන්සේ ළඟදී ඔය කාරණේ කියනවා. නමුත් ඒක දාසියක් කියනවා. දැන් මේ දාසිය මොනවා කිව්වා කියලා ඉතින් මම තරහක් නැහැ මෙයා එක්කලා. ඒක නෙමෙයි ඉතින් කොහොමද කියනවා. දැන් දාහින්න හොඳටම තේරෙනවා තරහ එන තියෙන හේතු. තරහ එනක් මෙයාට නිදු දෙයක් කරනවා. මෙයා කරන මෙයාගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා හොඳට හොයලා බලලා හරි කටයුතු කරන්නේ දැන් මෙයා තරහට කියනවා ඉතල තියෙන්නේ. දැන් මෙයා හිතන්නේ මෙයාගේ මේ ඉන්නේ තියෙන පිළිතුරු මානසිකත්වය නිසා මෙයා තරහ එන්නේ නැහැ. මම කොහොම කරලා වෙන්නම්. වේදාට වෙද කරන්නේ. එළිය වැන්නොට පාන්දරින් නැතිවලා. ඊවල් බිලු රතුපතු ගාලා බලම් ටික හොදලා කිසිදු කරලා. ඔක්කොම කරලා ඉවරයි. හරි ස්වාමීන් වහන්සේ නැගිටිනවා. අවශ්‍ය කරන තේ එක හරි අද කියන කාලේ හැදෙන ඒකයි ළඟට ගෙනත් තියෙන ඔක්කොම කරලා ඉවරයි මොනවා තරහයි දාසි වෙනවා නමුත් එයා හිතයි එයාගේ ඉන්නේ පිළිදුකම නිසා එයාට තරහ එන්නේ නැහැ ඊට පස්සේ මොකද කරන්නේ අර දාසි අර එකක් වා කරපු දුරුයි ස්වාමීන් නැගිලා බලනකොට දාහි තවම ඉන්නේ අද මොකද ඔය වෙලා තියෙන්නේ කවදා වෙන්නද ඇගිට බා කියනකන් ඉන්න ඕනේ මොකද මම කියන්නේ? නිකන් කොහොමද යකෝ අරගෙන කතා නෙමෙයි. නිකන් පුතින එහෙම. දෙමිදා ඒක තරහ. අදර පෙරවයින් මුදියයි. එදා නිකන් බැන්න මොකද උඹලා වෙනා කියන්නේ? අමුදි කක ඇදින් දෙන්නේ. මොකද බබුදී නිකන් කොහොම උත්තරයක් දෙන්නේ? ඊළඟ දෙරන්නේ නිදිමතකාරී නිදිම වර්ගාදී කියාවයි කියන ගතවද්ද හතරියක්. ඒකත් දුන්නා. ඒ පාර බයින පටන් ගන්නවා. ආව එන්නේ නැති ඒවා මේ තරහව මතුවලා එන්නේ. තුන්වෙනි දා හිත තරහ තියගන්න. එයාස් හදලෝ බෑ. එයාත් වරදක් පිට. ගත්ත ඇදෙන විදිහ දොර කොල්ලක් ගැහවලු වෙලා. මෙන්න තරහ එන්නේ සාමිතුවගේ වැඩ පිළිවෙල බලපීව මගේ ඔළුව බැලුවෝ කියන්නේ ඈත් ඉවර හැදෙන්නේ. ඉවර වශයෙන් බෙදන්න මිනිස්සු ඔක්කොම දැනගත්තා. මේ ගෑණි මේ තරහ නැති ගෑණියකින් කීතියේ මේ තරහයිට වැඩ කරලා තියෙනවා. ලොකු පඬිතුකම ඉඳලා මට තරහ එන්නේ නැහැ මට තරහ එන්නේ තරහින් හේතුවක් තියෙන්න බෑ තරහයි අන්න හේතුව මත වෙච්ච දැන මිනිස්සුගෙන් නින්දා පාදලෙම බොරුවට ගුණ වර්ණා කරන්න කියලා කියනවා මෙන්න මෙවයි කෙනෙකුට තරහින් නැති කෙනෙක් නම් දැනගන්න උඩ කුපිත වෙන කෙනෙක් ඉන්න ඕනේ කුපිත වෙන කෙනා ගහනවා නම් බයිනවා නම් නින්දා කරනවා නම් මෙන්න මේ වෙලාවේ ඉවසලා තරහින් නැතත් එතන පත්විච්ච මානසිකත්වයක් ගොඩනැගුණා මට මෙච්චර බයි ඒ මානසිකයෙන් තරහක් ඉන්නේ හිත රිදවන්නම් මට හිතෙන්නේ නැහැ. එහෙනම් මලන් ගුලියක් වෙන්නා. අන ප්‍රතිචාරය ආවට පස්සේ විරුද්ධ ප්‍රතිචාරය ආවට පස්සේ තමා වරුත් වෙනවා තවන්න පේනවා. බැන්නට වයින් හිතෙන්නේ නැති බව. බැන්නත් ඔබේ හිත රිදවන්න නැතිව පේනවා. මගේ මනස තුල ඇතුලේ ගුණයක් තියෙනවා. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. වයි නැතුව ආදරෙන් ඉන්න කෙනාට තරහ එන්නේ නැහැ කියන බුදුමයක් නෙමෙයි මේක ලෝකේ. බැන්නහම තරහ එන්නේ නැත්නම් මේක බුදුමයක්. මේක ගුණයක්. ගැව්වාම ගහන්න හිතෙන්නේ නැත්නම් තරහා ඉන්නේ නැත්නම් ඊට වඩා පුණ්‍යයි. තුවාල කරන තරම් දියා කරපුවාම සිංගිලින් සා කරන්න හිතෙන්නේ නැත්නම්. ඉතින් දෙවන තරම් හිතෙන්නේ ඊනතර වටනා. තමන්ගේ ජීවිතේ විනාශ කරා. විනාශ කරපු කෙනාගේ ඉතින් දෙවන තරම් ගුණයක් එන්නේ නැහැ. අන්නේ දාර බුදුරන් වහන්සේ දේශනා කළා පරිය පුතා කියන්නේ මේක. අරියත් උන්වහන්සේගේ ස්වභාවය. මහන්නේ යම් කිසි වදකේ පතුලේ වඩාගෙන වදමල් වෙඩි ගන්නට මේ පය කපන්න. පය වඩා මුළු කල කපන්න. රජේ කර දෙනවා වද කියලා. ඒ කපාගෙන එද්දි ඒ වද දෙන වද කියාටෝ අනඳුන රජුරවන්ට හෝ හිතකින්වත් අහිතක් වේවා කියලා නොවිතර පුළුවන් මානසිකත්වයක් ගොඩනැගිද්දාට යාමගේ පුතේ කියලා කරා. අන්න වගේ පුතාගේ මම පුතාගේ හරියටම මෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ වලින් සම්පූර්ණ වෙච්ච කෙනෙක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තරහ නොවෙන්න ඉන්න බලයට ගුණයක් තියනවා කියන්නේ. තරහ නැතුව ඉන්න මිනිසුන්ට හේතු තියෙනවා. ඔක්කොම එකලා කුරුල්ල දිහාන හල කරනවා නම් ඔක්කොම අයින් පහින් ගම ඔක්කොම කරනවා නම් එයාට තරහින් මොනවා. ඒ කියන්නේ ගුණයක් නෙමෙයි. ඒක ලෝකේ ලෝක ස්වභාවයේ ඔබ තමයි. තමන්ට නිඳා කරද්දී අපහාස කරද්දී හිංසා කරද්දී වද දෙද්දී ඒ පුද්ගලයාගේ වෛරයක් හොදියා හරගන්නේ නැහැ ඉදිරි දොරලා හිතෙන්නේ. මෙන්න මේක අප්‍රමාණ ගුණයක්. ඕක කියන අප්‍රමාණ මෛත්‍රිය. මේක අති දුර්ලභ දෙයක්. ලෝකේ සත්‍යයකට ලේසියෙන් පිටින් වත්තින්න බෑ. ඒ නිසා තමයි කියන්නේ සද්ධර්මීය සද්ධර්ම මාර්ගය අනුගමනය කරන ආර්ය ඵලයේ අති දුර්ලභයි කියන්නේ ඔන්න ඕකයි. එකපාරක් යන්තම් ගින්නෙන් ඇන්නොත් එන හත ගන්න නැහැ පහර දෙන්න හිතේ. එකපාරක් බැන්නොත් අවුරුදු ගානක් නිදා පහදගෙන වයින් හිතේ. ඉතින් හරි ගන්න කිව්වද කියලා බලන්න. මේ ලෝකේ දැන් මෙන්න මෙතෙන්දී අපිට පරිසම්පන්න